හැමදිනාටම තෙරුවන් සරණයි අද සුපුරුදු පරිදි සවනට සිසිලස අන්තර්ජාල දහම් සේවාව ඔස්සේ පැවැත්වෙන අපි ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00ට අද 2017 පෙබරවාරි මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා අපිට අභිධර්මය පැහැදිලි කර දීම සඳහා ඊ타මත්ම කරුණාවෙන් නව ශ්‍රී ලංකයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර කොට සමනට සිස්සස වෙනුවෙන් අපි පිළිගන්නවා.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 ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతාණයෙන් ප්‍රඥාවෙන් දැනවදාලා වූ දේශනාකට වදාලා වූ අනන්ත පරිමාණ ගුණ ඇති ශ්‍රී සද්ධර්ම රත්නයේට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ දේශිත ධර්මයට අනුකූලව ප්‍රතිපදාවේ ගමන් කොට ප්‍රතිපදාවේ පිහිටා ශ්‍රී සද්ධර්මය අවබෝධ කොටගත්තා වූ ආර්ය තත්වයටපත් වුණා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේට ශිරසින් වැඳ නමස්කාර කරනමාගේ নমස්කාරය වේවා බුද්ධ රත්නයේ ආනුභාව බලෙන් ධම්ම රත්නයේ ආනුභාව බලෙන් සංඝ රත්නයේ ආනුභාව බලෙන් තුනුරුවන් එහි ප්‍රසාද චේතනාවෙන් යුක්තව වන්දනා කිරීම මාත්‍රෙන් උපදවාගත් ආ වූ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් අද මේ පින්වත් හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාව තුළින් මේ කියලා දෙන්නා වූ දේශනාව තුළින් ධර්ම කරුණ ටිකකින් මේ දේශනා කරන සෑම ධර්ම කරුණක්ම පැහැදිලිව පිරිසිදුව හොඳින් තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා සෑම දිනාටම හොඳින් වටහා ගන්න ශක්තිය ලැබේවා සියලු දිනාටම ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ මානසික ධර්ම පරිසරයේ ප්‍රඥාව සමාධි ගුණය වැඩේවා මානසිකාර්යය පවත්වමින් එක එක ධර්ම කාරණයක් පාසා සිහිය නුවණ යොදා ඒ ධර්ම කරුණ සියම අවබෝධ කොටගෙන ඒම ප්‍රතිපදාවක් කොටගෙන බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගත්තා වූ සදාකාලික සැපැති නිර්වාණය ධාතුවෙන් සැනසෙන්න නිවන් අවබෝධ කරගන්නටත් හැකි වේවා ඒ සඳහා මේ ප්‍රතිපදාවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව සමගම අද මේ පින්වතුන්ට අද හිතාගෙන ඉන්නවා කොටසක් කියලා දෙන්න කියලා ඒ කොටස මම මෛත්‍රියෙන් කරුණාවෙන් කියලා දෙන්න. මේ දක්වාම අපි කතා කරගෙන ආවා හේතුප්‍රත්‍යය තිබෙන්නා වූ ස්වභාවය. හේතු ප්‍රත්‍ය ධර්මයන් බඳව කියලා දුන්නා හේතු ධර්ම කියලා දුන්නා ඊළඟට හේතු ධර්මයේ එනා වූ ප්‍රත්‍ය ගුණය ප්‍රත්‍ය ශක්තිය අපි පින්වතුන්ට මතක් කළා ඊළඟට හේතු ධර්ම නිසා ඒව වෙන වෙනම හිත්වල වැඩ කරන අපි අකුසල් පිළිබඳව කතා කරා කුසල ධර්ම පිළිබඳව කතා කරා කුසල සිත් පිළිබඳව කාමාවචර ඒ වගේම අරූපාවචර සිත්වල ඒ හේතු යෙදෙන සාලේ අපි කතා කරා සිත්වල එක එක හැටියට අරගෙන දැන් අද දවසේ මම කැමති මේ පින්වතුන්ට කියලා දෙන්න ආරම්මන ප්‍රත්‍යය පිළිබඳව ඒ තමයි දෙවෙනි ප්‍රත්‍ය ධර්මය ආරම්මන ප්‍රත්‍යය ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්නේ මේ මේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව මීට ඉහතදී මගේ මතකයේ හැටියට එක වතාවක් කතා කරා කියලා නමුත් මේ සීරීස් එක යන නිසා අදත් මම ඒ මේ වෙලාවට ගැලපෙන ධර්ම කොටසක් ඒ ආරම්මන පත්‍ය හරහා කියලා දෙනවා. මේක ඊ타මත්ම වැදගත් පාඩමක් වැදගත් ධම් කොටසක් මහා අමුතුම කියමනක් අපිට මේ දැනගන්න පුළුවන් මේ පාඩම එහෙම නැත්නම් මේ ධර්ම කරුණ ටික අරගෙන යනකොට ආරම්මන ය කියලා කියන්නේ හිතක් පහළ වීමට චෛතසික ධර්ම පහළ වීමට අරමුණු හැටියට උදව් වන්නා වූද ඒ වගේම හිතට සහ චෛතසික ධර්මවලට අල්ලගන්න පුළුවන් වන්නා වූද හසු කරගන්න පුළුවන් වන්නා වූද අරමුණු කරගන්න පුළුවන් වන්නා වූද ධර්මයක්. ඒ ඒක තමයි ආරම්මණය කියලා කියන්නේ. අරමුණ කියලා කියන්නේ හිතින් අල්ලා ගන්නට හසු කර ගන්නට ග්‍රහණය කර ගන්නට පුළුවන් වන දෙයක්. ඒක තමයි ආරම්මණය. මේ ආරම්මන ආකාර වශයෙන් විවිධයි. දැන් මේ මේට ඉස්සර වෙලා අපි කතා කරා හේතුප්‍රත්‍ය ධර්ම පිළිබඳව. මේ වෙලාවේදී ඒ කතාව සම්පූර්ණයෙන්ම අපි අයින් කරගන්න ඕනේ. ඒකේ තිබෙන ඒකේ කියවපු කොටස් මේකට සම්බන්ධ වෙලා යම්කිසි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක නොවෙන්න නම් අපි මේ ආරම්මණය කියන එක ඉස්සර වෙලා හොඳට තේරුම් ගන්න ඕන හසුරවා ගන්න තේරුම් ගන්න ඕන වටහා ගන්න ඕනේ. හිතකට අහුවෙන්නා වූ චෛතසික ධර්මයන්ට අහුවෙන්නා වූ දේ තමයි ආරම්මණය. එතකොට අරමුණක් හැටියට හිත්වලට චෛතසික ධර්මවලට පහළ වෙන්න පහළ වෙලා තමන්ගේ පැත්ත බලන්ට තමන් තමන් නිසා තමන්ගේ උදව්වකුත් ඇතුව ඒ චෛතසික ධර්මයන්ට පහළ වෙන්න උපකාර වන්නා වූ ධර්මයන්ට කියනවා අරමුණු කියලා. ඒ ආරම්මනවලක් තිබෙනවා අර මේ ප්‍රත්‍ය ගතිය. ධර්මතා ධර්ම ස්වභාව ගොඩවල් පහක් කියවෙනවා. ඒ තමයි සිත කියනා වූ ධර්ම ස්වභාවය ඊළඟට සිතේ පහළවන්නා වූ චෛතසික නම් වූ ධර්ම ස්වභාවය ඊළඟට රූප නම් වූ ධර්ම ස්වභාවය ඊළඟට නිර්වාණ ධාතුව නම් වූ ධර්මය ඊළඟට ප්‍රඥප්ති කියන ධර්ම පැනවීම මෙන්න මේ ධර්ම පහ ධර්ම කොටවල් පහ ආරම්මන ප්‍රත්‍ය හැටියට කතා කරනවා මේකේ එකක්වත් නැහැ අරමුණක් නොවෙන්නා වූ දෙයක්. දැන් සිත තමයි අරමුණ දැනගන්නේ. අරමුණක් ගන්නෙ හිත. යම් කිසි දෙයක් දැනෙන්නේ හිතටයි. යම් කිසි දෙයක් දකින්නේ හිතෙන්. යම් කිසි දෙයක් අහන්නේ හිතෙන්. ඒ අහන්නා වූ දැනගන්නා වූ හිතට ගොදුරු වන දේවල් අරමුණු මේ මේකේ කොටස් දෙකකට බෙදෙනවා මං කිව්ව ගොඩවල් පහක් ඒ කියන්නේ හිත කියන කොට චිත් සිත් ගොඩ චෛතසික ධර්ම ගොඩ රූප ගොඩ නිර්වාණී කියන ධර්ම ස්වභාවයක කොටසක් ඊළඟට ප්‍රඥප්තිය මේකින් සිතයි චෛතසික ධර්මයි අපි වෙනම ගොඩක් හැටියට හදා ගන්නවා. රූපයි නිර්වාණ ධාතුවයි ප්‍රඥප්තියයි කියන එක තවත් ගොඩක් කොටවල් තුනක් හැටියට සලකා ගන්නවා. මේක කොටස් දෙකක් හැටියට මේ විදිහට සකස් කර ගන්නවා. මේක එහෙම කරන්න හේතුව මේකේ තිබෙන්නා වූ විවිධ ධර්ම ස්වභාවයන් තේරුම් ගන්නට. එතකොට අරමුණයි කියලා කියන්නේ සිතින් අල්ලාගන්න දෙයට. සිතින් හසු කරගන්න දැනගන්න දෙයට. ඉතින් මේ හිතට තිබෙනවා ගුණයක්, ගතියක්, ශක්ති විශේෂයක් ඒක පැත්තට හැරිලා ඉන්න ඕනෑම දෙයක් ඕනෑම ධර්මයක් දැනගන්න පුළුවන් ගතිය තිබෙනවා හිතට. එහෙම ගතියක් තියෙනවා. අරමුණ කියලා කියන්නේ අර දැකීමේ ගතිය තිබෙන බැලීමේ ගතිය තියෙන දැනගැනීමේ ගතිය තිබෙන්නා වූ හිතට හිත පැත්තට තමන් පෙනී හිටින තමන් එයාට නිකන් අහුවෙන්ට එයාට දැනෙන්න ඉදිරිපත් වෙන්නා වූ ගති ස්වභාවයක් ඒ ආරම්මණී තියෙනවා. දැන් අපි හිතුවාම මේ කැමරාවක් පිළිබඳව ඒ කැමරාවේ තිබෙනවා පින්තූරයක් ගැනීමේ ලක්ෂණය, ගුණය. ඒ පින්තූරයක් එහෙම නැත්නම් වර්ණයක්, ඡායාවක් ග්‍රහණය කර ගැනීමේ ගතිය හැට තියෙනවා. ඒ කැමරාවට ඒ ශක්තිය තියෙන්නේ තියෙනවා වගේම අර එළියේ තිබෙන්නා වූ පින්තූරයට එහෙම නැත්නම් ඒ මොකක් හරි ගහක් හරි ගලක් හරි පුජ්‍යලයක් හරි ඒකට අහු වෙන දෙයක් තිබෙනවා අර කැමරාවට කැමරාවට ග්‍රහණය වෙන්න පුළුවන් එක්තරා විදියක ගතියක්. ඒ ගතිය ඒකේ තියෙන නිසා තමයි කැමරාවේ වදින්නේ. එහෙම නැත්තම් ඒක වදින්නේ නැහැ. දැන් බලන්න අහස ෆොටෝ ගහන්න බෑනේ. අහස ෆොටෝ ගහන්න බෑ. අහස අහුවෙන්නේ නැහැ. හැබැයි ඔය තිබෙන වර්ණ රූප අනිත් වස්තු ඒව අහුවෙනවා. හේතුව ඒ වර්ණවල, ඒ ගස්වල, ගල්වල, පුජ්‍යලයන්ගේ රටාවල තිබෙනවා අර කැමරාවට කැමරාවට ග්‍රහණය කරගන්න තමන්ව අල්ලගන්න ඉදිරිපත් වෙලා නිකන් මේ අරමුණක් හැටියට පින්තූරයක් හැටියට ඉදිරිපත් වෙන ගතිය. ඒ ගති ස්වභාවයක තියෙන හින්දා තමයි කැමරාවට ගහගන්න පුළුවන්කම තියෙන්නේ. ආන්න ඒ වාගේ මේ ස්වභාවයක් තිබෙනවා සෑම අරමුණකම. සෑම අරමුණකම තිබෙනවා. දැන් වර්ණ රූපයක් වර්ණයක් අපේ ඇහැ ඉදිරියේ තියෙනකොට වර්ණ රූපය දකින්නේ ඇත්ත වශයෙන්ම ඇහෙන් නෙවෙයි. වර්ණ රූපය දැනගන්නේ ඇහෙන් නෙවෙයි. ඒ දැකීමේ ක්‍රියාවලිය නියම විදියට සිද්ධ වෙන්නේ හිතෙන්. හිතට තමයි මේ වර්ණ රූපය අහුවෙන්නේ වර්ණ රූපේ ගන්නෙ. හැබැයි ඇහැ හිතට උදව් වෙන මධ්‍යස්ථානයක් පමණයි. හිතට ඒ වර්ණයේ ගන්ට උපකාර වන්නා වූ මාධ්‍යයක් විතරයි. ඇහැ. දැන් හිතට සහ චෛතසික ධර්මයන්ට මේ වර්ණ රූපය අනේ මාව ගන්න හැකි වේවා කියනා වගේ මාව හිතට දැනේවා කියනා වගේ යම්කිසි ಗುಣ විශේෂයක් ඒ අරමුණේ තිබෙනවා ඒ හිතට තමන්ව දැනගන්න. ඒ ಗುಣ විශේෂය, ඒ ගති විශේෂයට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ආරම්මන ප්‍රත්‍ය. ඒ හැම අරමුණකම ඔය ප්‍රත්‍ය ශක්තිය තියෙනවා. ප්‍රත්‍ය ගුණය. ඒ ගින ඒ ගුණේ තියෙන නිසා තමයි හිතවලට ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ශබ්දයක් ගත්තයින් පස්සේ ශබ්දය හැම ශබ්දයකම තිබෙනවා හිතට අහුවෙන්න පුළුවන් ගුණ විශේෂයක්. ඒක නිසා ඒ ශබ්දය හිතට අහුවෙන්න උදව් වෙනව උපකාර වෙනවා. ඒකට කියනවා ශබ්දයේ තිබෙන ආරම්මන ප්‍රත්‍යය කියලා. ආරම්මණයක් හැටියට උපකාර වෙන ගතිය. කාටද උපකාර වෙන්නේ? කොහෙටද උපකාර වෙන්නේ? අර චිත්ත චෛතසික ධර්මයන්ට. රූපය කොහෙටද උපකාර වෙන්නේ? චිත්ත චෛතසික ධර්මයන්ට. ඇයි? ඒක දැනගන්න. ඊළඟට ආග්‍රහණයෙන් ගන්න ගඳ සුවඳ ඊළඟට දිවෙන් ගන්න රසය ආහාර වල තියෙන රසය ඒ ධර්මත් කයට දැනෙන්නා වූ ස්පර්ශාදී ධර්මවලක් තිබෙනවා හිත හිතක් උපදින්න හිතට අරමුණු වීමේ ගති ස්වභාවය. ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍යය කියලා. දැන් මම මේ ඉස්සර වෙලා කිව්වා මේ හිතයි චෛතසික ධර්මයි එක පැත්තකට දානවා රූපයි නිර්වාණයයි ප්‍රඥප්තියයි කියන කරුණු තුන තව පැත්තකට හරවනවා දානවයි කියලා. එimhe කරන්න හේතුව මේ වගේ තිබෙන විවිධත්වයේ තේරුම් ගන්නටයි. දැන් අපි එක හිතකින් මොකක් හරි දෙයක් දැනගන්නවා. එක හිතකින් මොකක් හරි දෙයක් අපි හිතමු සබ්දයක් දැනගත්තා. ප්ලේන් එකක් යන සද්දයක්. දැනගත්තා. ඒ shabdේ තමයි අරමුණ. ඒ shabdේ තිබෙනවා අරමුණු ගුණ විශේෂයක් හිතකට අහුවෙන්න. හිතක් උපදන් උපදවන්ට චෛතසික උපදින්ට හේතු වීම උපකාර වීම ගුණයක්. දැන් ඔන්න ඒ හඬ ඇහුවා. දැන් අහලා ඉවරයි. ඊළඟට අපි ඒ හඬ ඇහුවේ හඬ දැනගත්තේ හිතෙන් සහ තව චෛතසික ධර්ම සමූහයකින්. දැන් ඒක අතීතයට ගියා. අතීතයට ගියා දැන් ඉතින් දැන් අපි හඬ අහපු හිත පිළිබඳව පස්සේ මෙනෙහි කරනවා. හිතනවා. ඒ හිතන වෙලාවේදී අර ටිකකට කලින් අර හඬ අහපු හිත පස්සේ හිතකින් අරමුණු කරලා අපි දැනගන්නවා. එතකොට මේ හිතේ තිබෙනවා අර අරමුණු ගන්න ගතිය විතරක් නෙවෙයි. දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අරමුණක් දැනගැනීමේ ගතිය හිතට තියෙනවයි කියලා. දැන් මේතනදි වෙන්නේ අරමුණු ගැන අරමුණු දැනගැනීමේ ගතියත් හිතට තිබෙනවා. ඒ වගේම තවත් හිතකට තමන්ව අරමුණක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් ගතියත් හිතේ තියෙනවා. ඒක නිසා තමයි අපිට තවත් හිතක් මේ හිතකින් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. හිතට තියෙනවා අරමුණු ගැනීමේ හැකියාව හිතට තිබෙනවා අරමුණක් හැටියට සමන්ව තවත් හිතකට පෙනෙන්න ඉදිරිපත් වීමේ අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ හැකියාව ගුණය. චෛතසික ධර්ම වලටත් තියෙනවා එහෙම. චෛතසික ධර්ම වලින් අරමුණු වල තිබෙන්නා වූ ಗುಣ ප්‍රභේදයන් දැනගන්න දැනගන්ට උදව් කරනවා ඒ වගේම හිතට අරමුණක් ගන්නට උදව්පකාර කරනවා මේ චෛතසික ධර්මය අරමුණු වෙතට යන ගතිය තියෙනවා ඒ වගේම තමයි ඒ චෛතසික ධර්මයන් හිතත් එක්ක ගිහිල්ලා අරමුණු අල්ලන්නා වගේ තවත් හිතකට තමන්ව අරමුණක් හැටියට ගොදුරු වෙන්න පුළුවන් ගතියත් අරමුණු වීම ගතියත් ඒ චෛතසික ධර්ම වල තිබෙනවා. ඒ නිසා මේ සිත සහ චෛතසික ධර්ම අරමුණු අල්ලන ගතියයි තමන්ව අරමුණු වීම ගතියයි කියන ධර්මතා දෙකම තිබෙනවා. හැබැයි රූපවලට එහෙම හැකියාවක් නැහැ. රූපවලට තමන්ව අරමුණක් හැටියට පෙනී හිටින්න විතරයි පුළුවන්කම තියෙන්නේ. අරමුණු වෙන්න පුළුවන්. හැබැයි අරමුණු ගන්නට බෑ. රූපයට. නිර්වාණ ධාතුවට තිබෙනවා එහෙම එකක්. නිර්වාණ ධාතුවටත් හිතකට අරමුණු වෙන්න පුළුවන්. හැබැයි නිර්වාණ ධාතුවට තවත් දෙයක් අරමුණු කරන්න බෑ. ඒ නිසා මාර්ග අවස්ථාවලදී ඵල අවස්ථාවලදී ලෝකෝත්තර සිත් වලට ලෝකෝත්තර සිත් වලට නිර්වාණ ධාතුවත් ලෝකෝත්තර ආරම්මණයක් හැටියට ඒ හිත් වලට පේන්ට අරමුණු වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා එහෙම නැත්නම් ප්‍රත්‍ය වෙනවා ඒ හිත් වලට හැබැයි වෙන එකක් දකීමේ හැකියාව නැහැ ප්‍රඥප්තිය කියලා කියන්නේ වචනේ ප්‍රඥප්තිය කියලා කියන්නේ ඔය එක එක දේවල් වලට කියලා තියෙන සටහන්. සංඥා, ප්‍රඥප්ති, වචන මාත්‍රා. ඒ වචන මාත්‍රාවලට අනිත් දේවල් ගැන හිතාගන්නට, දැනගන්නට, හඳුනාගන්නට බෑ. හැබැයි මේ ප්‍රඥප්ති වලට තිබෙනවා හිත්වලට තමන්ව අරමුණක් හැටියට පෙළ ගැස්සෙලා ඉදිරිපත් වෙලා මතුවෙන්න පුළුවන් ගතිය. අරමුණු ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීමේ ගතිය තිබෙනවා. මේක හරීම හරීම සියුම් ගතියක්. මේ පුදුම සියුම් ධර්ම ස්වභාවයක්. මේක තියෙනවාද නැද්ද කියලා හඳුනාගන්න බැරි තරමටම ඒක අතිශය සියුම්. ඒ ආරම්මන ප්‍රත්‍ය කියන එක අතිශය සියුම්. මේ තව එකක් තියෙනවා මේ මම මේ ගිය සතියේ හරියට ඉස්ස සතියක උදාහරණයක් කියලා දුන්නා. ඒ වෙන තැනකට ඒක පාවිච්චි කරේ යෙදුවේ. ඒක මෙතෙන්ටත් ඇත්ත වශයෙන්ම විශේෂයෙන් ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි අලකොළයයි රෙදි කඩයි. අලකොලයක් රෙදි කෑල්ලක් ගත්තම ලක්ෂණ දෙකක් තිබෙනවා. ඒ තමයි අලකොලයට වතුර දැම්මම වතුර රඳවා ගන්නෑ. ඒක අලකොලේ ගෑවෙන්නේ නැති වෙන්න අයින් කරන්න පුළුවන් ගතියක් බාර නොගන තමන්ට තමන්ගේ අලකොලේ ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් ගතියක් අලකොලේ තියෙනවා. බාර ගන්නෑ. Tamange ඒ අලකොලේ ඇඟේ ගාව ගන්නෑ. ඒක නිසා වතුර ඉක්මනට පෙරිලා බෝල වගේ ගිලිහිලා යනවා. රිදි කෑල්ලකට වතුර දැම්මම එහෙම නෙවෙයි. රිදි කෑල්ලේ තිබෙනවා වතුර උරච්චි කරගන්න, බාර ගන්න, පොඟවා ගන්න ගතිය. එහෙම එකක් තියෙනවා. එතකොට මේ එකක වතුර ප්‍රතික්ෂේප කරනවා අනිත් එකේ වතුර ඇද ගන්නවා. එතකොට මේ තියෙන අන්න ඒ වගේ ආරම්මණයේ තිබෙනවා ගතියක් අර හිතට ගිහිල්ලා හිතට දැනගන්න හිතට කාවැදීගෙන යන හිතට අරමුණු වීම වීගෙන යන ಗುಣ ස්වභාවයක් ඔය අරමුණු වල තිබෙනවා. ඒක හරීම සැඟවිච්ච ප්‍රත්‍ය ධර්මයක්. යම්කිසි දෙයකට යම්කිසි හිතකට චෛතසික ධර්ම සමූහයකට ඒ අරමුණක් අරමුණු වෙන්නේ ඒකට චිත්තචෛතසික ධර්මයන් උපදින්ට තමන් උපකාරයක් වේවා කියලා උපකාර වෙන්න පුළුවන් ආරම්මන ගතියක් අරමුණු ප්‍රත්‍ය ගතියක් තියෙන හින්දා අනිත් එක තමයි එහෙම ආරම්මණයේ ප්‍රත්‍යයේ තිබෙනවා ප්‍රත්‍ය ශක්ති ගතිය. ප්‍රත්‍ය ගුණ ගතිය. ඒ ඒක තියෙන තියෙන නිසා තමයි චිත්තචෛසිකේ හරහා උපදින්නේ. තවත් එකක් ගෞරවනීය ස්වාමින් වහන්සේලා සඳහන් කරලා තිබෙනවා පරණ අතීතයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා හොඳට අපිට ධර්මයේ දැනගන්න මතු කරලා තියෙනවා. ඒ තමයි මේ අරමුණු වල තිබෙනවා චිත්ත චෛතසික ධර්මයන්ට අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වන ගුණවල විවිධත්වයක් තියෙනවා. දැන් බලන්න මේ ස්පොන්ජ් කෑල්ලකට ස්පොන්ජ් කෑල්ලකට මේ වතුර ටිකක් දැම්මම ඒ වතුර ටික ඇතුළට කාවද්ද ගන්නවා. රෙදි කෑල්ලකට වතුර ටිකක් දැම්මම ඒ වතුර ටික රෙදි කෑල්ලට උරා ගන්නවා කාවද්ද ගන්නවා. හැබැයි අපි ඉටිකොලයකට වතුර දැම්මම ඒ ඉටිකොලෙත් වතුර ගෑවිලා යනවා. හැබැයි අර තදට කාවද්ද ගන්නෙ නෑ. එතකොට මේ අපි කියාගෙන ගියේ අර ඉටිකොලයකට වතුර ගෑවෙන ගතිය තියෙනවා හැබැයි ඒ උරා ගන්න ගතිය නැහැ. ඒ වගේ මේ රෙදි කෑල්ලේ තිබෙනවා ස්පොන්ජ් කෑල්ලේ තිබෙනවා වතුර ගෑවෙන විතරක් නෙවෙයි තද බල විදියට උදා උරා ගන්න ගතියක් තියෙනවා. ඔය වගේ මේ සමහර අරමුණු වල තිබෙනවා හිත් වලට චෛතසික ධර්ම වලට නිකන් තද බල විදිහටම අරමුණු වෙන්න පුළුවන් ගතිය තියෙනවා. සමහර ඒවා ගති වෙනවා අරමුණු වෙනවා හැබැයි මේ ගොඩ හැටියට අරමුණු ඊගටම ඒ තමන් වෙතට චිත්තචෛසික ධර්මයෝ නම්මගෙන පහල කරවා ගන්නට ඒ තරම් බලයක් නෑ. හැබැයි ආරම්මන ශක්තිය, අරමුණු ආරම්මන ප්‍රත්‍ය ශක්තිය හැම එකටම තියෙනවා. ඒක හැබැයි සමහර වගේ අඩුයි සමහර වගේ වැඩි. ඕක කොහොමද අපි තේරුම් ගන්නෙ? මේක මහා බරපතල මාත්‍රිකාවක් වගේම ගැඹීර සිව් මාත්‍රිකාවක්. අපි හිතමු මේ ගස් ගොඩාක් තිබෙනවා. ඒ ගස් පාක් එකක ගස් ගොඩක් තිබෙනවා. ඔය ගස්වල කොළව විතරක් තියෙන ඒවාත් තිබෙනවා මල් හැදිලා තියෙන ඒවාත් තියෙනවා. ලස්සනට ඔය කැමීලියා ගහක මල් පිපිලා තියෙන ඒවා රෝස මල් වගේනේ. තව තියෙනවා රෝස පඳුරක් හොඳ ලස්සනට රෝස මල් පිපිලා තියෙනවා. යම්කිසි කෙනෙක් ඔය පාක් එකට ගියයින් පස්සේ මල් පිපිච්ච රෝස ගස් තියෙනවා ඒ වගේම මල් පිපිච්ච කැමීලියා ගස් තියෙනවා තවත් මල් නැති ගස් දැන් මේක දිහා බැලුවෙන් පස්සේ මේ මල් තිබෙන ගහ රෝස මහ ගහ කැමලියා ගහ පැත්තට ගොඩක් හැරිලා බලාගෙන ඉන්නවා. ඒ මල් ගැන කතා කරනවා. ඒ මල් ගැන හිතනවා. මලුත් එක්ක ෆොටෝ ගහනවා. මල් ගහ ගාවට යනවා. හැබැයි එවැනි අර කතා කිරීමක් එවැනි පොටෝ ගැසීමක් එවැනි පිළිගැනීමක් අනිත් ගස්වලට නැහැ. එතකොට මේ මල් ගහට තියෙනවා අර එතෙන්ට ආපු ඒ මල් ගහ දිහා බලපු අයගේ හිතවල තමන් ගැන ඒ කියන්නේ මල් ගහ ගැන තමන් ගැන ටිකක් වැඩිපුර බලවගන්ට වැඩිපුර හිතවාගන්ට වැඩිපුර කතා කරවගන්නට චිත්තචෛතසික ධර්මයන් පහල කිරීමේ පහල කිරීම වශයෙන් අරමුණු වීම හැකියාවක් ඒකේ වැඩිපුර තියෙනවා. ඒකේ වැඩිපුර තියෙනවා. ඒක නිසා ඒ අනිත් ගස් වලට වඩා මේ රෝස ගහේ රෝස මල් වල කැමීලියා ගහේ කැමීලියා මල් වල ටිකක් වැඩිපුර ආරම්මන ප්‍රත්‍ය ගුණය ශක්තිය තියෙනවා. ඒ ඒ වගේ තියෙන සමහර ඒවා තියෙනවා අඩුයි. තවත් එකක් අපි හිතමු මේ නරක පැත්තට. දැන් සමහර වෙලාවට මේ ඔය නරක පල් වෙච්ච වතුර වලවල් තිබෙනවා පල් වෙච්ච ඔය බලුකුණක් ගැරණි කුණක් වගේ දෙයක් එහෙම නැත්නම් කුණු ගොඩවල් තියෙනවා මල් ගොඩවල් පල් වෙලා තිබෙනවා කුණු වෙලා තිබෙනවා ඒ වගේම ගස් වලින් දුර්ගන්ධය හැමනවා අපි හිතමු ඕවත් ඉතින් අරමුණු වීම වශයෙන් චිත්තචෛසික ධර්මයන් මිනිසුන්ගේ නරක අරමුණක් වුණත් චෛතසික ධර්මයන්, චිත්ත ධර්මයන් මිනිස්යන් තුළ ඒ සම්බන්ධයෙන් පහළ කරන්න පුළුවන් හැකියා ගුණයක්, ප්‍රත්‍ය ගුණයක් ඒ වගේ තියෙනවා කියලා. අපි ওই අතරට අපි දාමු මිනියක් කුණ වෙලා. තියෙනවා. එතකොට ඒ මිනි කුණ කියලා කියන ඒකේ ගඳත් ඇවිල්ලා අරමුණක් නේ හිතට. හැබැයි අනිත් ඔය කුණු ගොඩවල්, ජරා ගොඩවල්, වල තිබෙන්නා වූ ගඳට වඩා ටිකක් වැඩිපුර තමන් ගැන හිතවන කතා කරන චිත්තජයසික පහල කරන ගුණගතියක් හැකියාගතියක් අර මලකුණේ තියෙනවා සංඥා වශයෙන් හෝ විපල්ලාස වශයෙන් මොහකින් හරි ඒක තියෙනවා ඒක තියෙන හින්දා තමයි එහෙම කතා කරන්නේ ඒ නිසා සමහර අරමුණු වල ආරම්මන ප්‍රත්‍ය ගුණය වැඩිපුර තියෙනවා සමහර ඒ වගේ ආරම්මන ප්‍රත්‍ය ගුණය අඩුවෙන් තියෙනවා. වැඩියෙන් තියෙන එකේ වැඩියෙන් චිත්තසයිසික පහල කරනවා. දැන් අපි මෙහෙමත් හිතමු අපි වතුර බොනවා වතුර බොනවා තේ බොනවා. එතකොට වතුර බොනකොට ඒත් වතුරක් තේ බොන්නෙත් ඔය සීනි දාලා කිරි දාලා කහට දාලා බොනවා. එතකොට මේ වතුර වල ඒ බිව්වට ඒ වතුර වල හිත අර හිතින් දැනගන්න එහෙම නැත්නම් රහගතිය අරමුණක් හැටියේ රස වශයෙන් අරමුණු වශයෙන් අරමුණු වීම වශයෙන් ඒ තිබෙන ගුණය වතුර වල අඩුයි. හැබැයි තේ වල කෝපි වල සීනි වල ඒ වගේ තිබෙනවා රසගතිය අරමුණු වීම වශයෙන් ඒකේ ගුණය ආරම්මන ප්‍රත්‍ය ගුණේ වැඩි. ඒ වගේ පාට වශයෙන්ුත් තියෙනවා. සමහර පාට ඒ තරම් දැන් ඔය හිතවන් නැහැ. සමහර පාට අද්දල යනවා. පුජ්‍යලයෙන් පුජ්‍යලයටත් ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ ආරම්මන ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන දේවල් ඒ අරමුණු වල හිත්වලට අරමුණු වීම වශයෙන් ප්‍රතිවෙන ගතිය සමහරය වගේ වැඩි සමහරය වගේ අඩුයි. අපි මේ කරුණු දෙකක් බෙදා ගන්න ඕනේ කියලා කිව්වා. චිත්ත සහ චෛතසික ධර්ම අරමුණු කරනවා වගේම තමනුත් අරමුණු වෙනවා. ඒ අතරත් තියෙනවා සමහර සිත් තියෙනවා ඒවා ටිකක් අපිට සැරට අරමුණු වෙනවා. අපි හිතමු ලෝභ සිතක් නම් තරහ සිතක් නම් ඊර්ෂ්‍යා සිතක් නම් ඒ වගේ දේවල් ටිකක් ලොකුවට ලොකුවට අපිට අරමුණු වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන කර්කශ ගතිය, ගොරෝසු ගතිය, එහෙම නැත්නම් ඒකේ ආරම්මන ප්‍රත්‍ය ගුණය ටිකක් වැඩි වගේ. තවත් තියෙනවා ඔය විතර්කය කියන චෛතසිකය ඊළඟට තව විතක්කය කියන එක මානසිකාර කියන ඒවා මේවා ටිකක් හරියම සිව් මේ වගේ අල්ලන්ට හරිය අමාරු එක පාරම අහුවෙලා යන්නේ ඊළඟට උපේක්ෂා ගතිය ඒකත් ඒ වගේ දැන් ප්‍රසාදී කියන ගතිය සැපය කියන එක ප්‍රීතිය කියන එක මේවා ටිකක් ඕලාරිකයි ඒක නිසා ඒ වගේ ආරම්මන ගතිය ටිකක් බරපතල වැඩි ඒක පැහැදිලිව තියෙනවා ආන්න ඒ වගේ තිබෙනවා ඔක්කොම ටික ගත්තම සාමූහික වශයෙන් අරමුණු වීම් ගුණය තිබෙනවා හැබැයි අරමුණු වීම් වශයෙන් ඒ වගේ තිබෙනවා ප්‍රභේද අඩු වීම් වශයෙන් වැඩි වීම් වශයෙන් එයක් ආරම්මණයක් හැටියට හිතවලට අරමුණු වන ධර්මතා එතකොට කිව්වා කීයක්ද පහක් එකක් තමයි සිත අනිත් එක තමයි චෛතසික ධර්ම අනිත් එක තමයි රූප ධර්ම අනිත් එක තමයි නිර්වාණය අනිත් එක තමයි ප්‍රඥාප්තිය රූප ධර්ම වලත් ඒ වගේ රූප ධර්ම වලත් තිබෙනවා ඕලාරිකව ප්‍රකටව හිතට අරමුණු වී යන ධර්ම ස්වභාව තිබෙනවා ඒ කියන්නේ අරමුණු වෙන ප්‍රත්‍ය ගුණයේ හැකියාව තිබෙන දේවල් තිබෙනවා. සමහර ඒවා තිබෙනවා උපාදාය රූප කොටාසවල ඊළඟට ඔය මහා භූතවලත් ආපෝ ධාතුව තව උපාදාය රූපවල තිබෙන සමහර කොටස් ඔය ඉන්ද්‍රිය ධර්ම එහෙම නැත්නම් ඔය පුරුසින්ද්‍රිය ස්තින්ද්‍රිය ආකාශ ධාතු මේ වගේ දේවල් වල එකපාරම අරමුණු අරමුණු වීම ශක්තිය තියෙනවා ප්‍රකට නැහැ. ඒ වගේ ಗುಣ ප්‍රභේද සූක්ෂම ආරම්මන ප්‍රත්‍ය ප්‍රභේද ඕවගේ ASCII තියෙනවා. ඒවත් අපි දැනගන්න ඕනේ. විශේෂයෙන්ම විශේෂයෙන්ම මේකදී තේරුම් ගත යුතු පළවෙනිම කාරණේ තමයි මේ ලෝකයේ තියෙන සෑම දෙයකම තිබෙනවා හිතක් පහළ වීමට උපකාර වන්නා වූ හිතක් පහළවෙන්ට අරමුණු ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් වන්නා වූ උපකාර වන්නා වූ අනිත් චිත්තචෛසික ධර්මයන්ට අරමුණක් හැටියට ඉදිරිපත් වන්නා වූ ಗುಣ විශේෂය ධර්ම විශේෂය දැන් අපි හැම එක්කෙනාගේම හිත්වල අපි හැම එක්කිනාටම තිබෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී හටගන්න හිතක්. ඒකට කියනවා පළවෙනි හිත ප්‍රතිසන්දිසිත. ඒ ප්‍රතිසන්දිසිත නිකං පහළ වෙන්නේ නැහැ. ඒකට අරමුණක් අවශ්‍යයි. අපි හැම එක්කිනාම මේ මෙහි ඇවිල්ලා ඉන්නේ අරමුණක් හැටියට හෝ වේවා පරණ ජීවිතයේදී ගත්ත එකක් මෙහි ගහගෙනයි. අපි කිසියම් රූපයක් මෙහෙට ගෙනල්ලා නැහැ. එහා ලෝකෙන් මේක ඉස්සර වෙලා ලෝකෙන්. හැබැයි අරගෙන ඇවිල්ලා තිබෙනවා එක අරමුණක්. ඒ අරමුණ කර්ම ආරම්මණය හෝ කර්ම නිමිති ආරම්මණය හෝ ගති නිමිති ආරම්මණය හෝ වේවා ඒ අරමුණු තුනෙන් එකක්. ඒ අරමුණු තුනෙන් එකක් අරගෙන තමයි ප්‍රතිසන්දීසිත පහළ වෙන්නේ. ඒ අරමුණට පුළුවන් ප්‍රතිසන්දිසිතකට අරමුණු වෙලා පවතිනට ප්‍රතිසන්දිසිතක් හදන්නට ප්‍රතිසන්දිසිතේ චෛතසික ධර්මයන් හදන්නට හැකියාව ආරම්මන ප්‍රත්‍යයෙන් ශක් ප්‍රතිශක්තිය තියෙනවා. මේක මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම අදහසක්. ඒක පරිස්සමෙන් දරන්න කියලා ඔය ගෞරවනීය ස්වාමින්වහන්සේලාත් ඒ වාගේම පින්වන්ත ස්වාමින්වහන්සේලා මේ මතක් කරනවා ශ්‍රාවකයන්ට මේ විදිහට. දැන් මේ කතාව කියනකොට මේ ඇහැ තේරෙනවා චිත්ත චෛතසික ධර්මයන් පහළ වීමට ආරම්මණය ප්‍රත්‍යක් හැටියට එනවයි කියලා. උපකාරයක් වෙනවා. එතකොට කෙනෙකුට හැඟීමක් එන්න පුළුවන් නිකන් අදහසක් එන්න පුළුවන් චිත්ත චෛතසිකයන් උපදවන්නා වූ බලයක් අරමුණු වලට තියෙනවාය කියලා. ඒක නිසා අරමුණු වලින් තමයි චිත්තචෛතසික හැදෙන්නේ, හටගන්නේ. හැබැයි චිත්තචෛතසික ධර්මයන් උපදවන හැකියාවක් ආරම්මණයට නැහැ. චිත්තචෛසික ධර්ම පහළ වෙන්නේ අරමුණේ තිබෙන මහා ආනුභාව ගතියක් නිසා නෙවෙයි. අරමුණේ තිබෙන්නේ ඒ ඒ ඉන්න තැන්වලම ඉඳගෙන පහළ වෙන්නා වූ චිත්ත ධර්මයන්ට චෛතසික ධර්මයන්ට නිකන් තමන් පෙනේවා දැනේවා වැටේවා මං මෙහි ඉන්නවා කියලා කියන්නා වගේ නිකන් එයාට පෙනෙන්න නිකන් ඉන්න එකක් විතරයි. ගිහිල්ලා චෛතසික දැන් මං ඇවිල්ලා ඉන්නවා මාව දිහා බලන්ට මාව අරමුණු කරගන්නට මාව දැනගන්නට මාව අවබෝධ කරගන්නටේ කියලා සිත්වලට නිකන් ගිහිල්ලා නිකන් නිදාගෙන ඉන්න හිත් සයි චෛතසික ධර්ම නිකන් තට්ටු කරලා අවදි කරව ගන්න ගතියක් අරමුණු වලට නැහැ. තියෙන්නේ එන්නා වූ හිත් වලට නිකන් ඉන්නේ ඉන්න තැන්ගෙන ඉඳලම නිකන් ගණන් කරගන්නට ඔය මේ උපකාර වන්නා වූ ගතියක් විතරයි. දැන් අර තියෙනවනේ මේ මිනිස්සේ පේලියට තියලා තිබෙ ඉන්නා වූ ළමයි ටිකක් ගණන් කරනවා. ළමයි 10 දෙනෙක් පේලියට තියලා තියෙනවා. ඒ ළමයි 10 දෙනා ගණන් කරනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් එතකොට මෙයා ගණන් කරගෙන යනවා. ඒ ගණන් කරගෙන යනකොට මේ ළමයින්ගේ හැකියාවක් නැහැ අර මිනිස්යාට තමන්ව ගණන් කරගනීවා. මට එක කියාවා. මට දෙක කියාවා. මට තුන කියාවා. මට හතර කියාවා කියලා අර ගණන් කරන්නා වූ කෙනාට බලකිරීමක් කිරීමේ හැකියාව ඒ ළමයින්ට නැහැ. නමුත් ඒ ගණන් කරගෙන යන පීලියේ එක ගානකට එක සංඛ්‍යාවකට තමන් නියෝජනය වීම ගතිය පමණක් තියෙනවා. ආන්න ඒ වගේ මේ අරමුණු වලට හිත උපදවන්න බෑ. හැබැයි උපදින්නා වූ හිත වලට අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ಗುಣ විශේෂය විතරක් තියෙනවායි කියලා හරි පරිස්සමෙන් අපේ හිතේ මේක තියාගන්න. එතකොට මේ චෛතසික මනෝද්වාරයට තිබෙනවා ධර්ම ස්වභාවය. ඒව හරිම සියුම්. සමහර අපි කිව්ව අරමුණු වල ඕලාරික ආරම්මන තිබෙනවා, සියුම් ආරම්මන තිබෙනවා, දකින දේවල්, අහන දේවල් දෙක හරීම ටිකක් ඕලාරික ආරම්මන ශක්තියක් තිබෙනවා. ගඳ සුවඳ, රස, ස්පර්ශ ආරම්මන ඕලාරිකත්වයෙන් සියුම් වෙලා නමුත් අරමුණු වීම අරමුණු වීම ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට මනසේ ඇතිවෙනා වූ ධර්ම ස්වභාව හරිට වඩා සියුම් හැබැයි අරමුණු වීම ඒකාන්තයෙන්ම තිබෙනවා. මනසේ හැදෙන්නා වූ සිතුවිලි සහ ඒ ඡායාවල් ඒ ඒ තැන්වලදී හිත වලට අරමුණු වීම ප්‍රති වශයෙන් අරමුණු ආරම්මන ප්‍රති වශයෙන් ප්‍රති වෙනවා. මේකේ සරලව කියන්න තියෙන්නේ නිවනත් අරමුණු වෙනවා රූපත් අරමුණු වෙනවා ඊළඟට නිවනත් අරමුණු වෙනවා රූපත් අරමුණු වෙනවා ප්‍රඥප්තියත් අරමුණු වෙනවා සියලුම දේවල් අරමුණු වෙනවා අරමුණු වෙන්නේ නැතුව පවතිනා වූ කිසිම දෙයක් මේ ලෝකයේත් සහ ලෝකෙන් එහා පැත්තෙත් නැහැ. ඒ නිසා මේ හැම එකකටම තියෙන ආරම්මන ප්‍රතිශක්තිය. ඒකේ අඩු වැඩි වීම විතරක් වෙනවා. මේකේ තේරුම් ගන්න තියෙන්නේ සිත් 89ක් කිව්වනේ. සිත් 89ක් ආරම්මන ශක්තියේ තිබෙන ආරම්මන ප්‍රතිශක්තියේ තිබෙන්නා වූ දේවල්. චෛතසික 52ක් කිව්වා. ඒ 52ටම ආරම්මන ප්‍රතිශක්තිය තිබෙන්නා වූ ධර්ම. රූප 28ක් කිව්වා. රූප 28ේම තිබෙනවා ආරම්මන ප්‍රතිශක්තිය තිබෙන ගුණය. නිර්වාණ ධාතුවට තිබෙනවා ආරම්මන ප්‍රතිශක්තිය තිබෙන අරමුණු වීම ගුණය. ප්‍රඥප්තිය සියලු දේවල්ට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේවල්ද සිංහල භාෂාවෙන් කියන දේවල් දෙමළ භාෂාවෙන් කියන හැම වචනයකටම තිබෙනවා ප්‍රඥප්තිය හැටියට අරමුණු වීම හිත්වලට අරමුණු වීම ලක්ෂණය. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි කිසිම දෙයක් ලෝකයෙන් හෝ ලෝකයෙන් පිට ලෝකෝත්තර වශයෙන් අරමුණු නොවන කිසිම ධර්ම ස්වභාවයක් නැහැ. ඊළඟට මේකේ තිබෙනවානේ දැන් අරමුණු වෙනවා කියලා කියන්නේ ආරම්මන ප්‍රත්‍යයයි ආරම්මන ප්‍රත්‍යයෙන් හටගන්න දේ ප්‍රත්‍ය උප්පන්නයි කියලා කියනවානේ ආරම්මන ප්‍රත්‍යයෙන් හටගන්න දේ ප්‍රත්‍ය උප්පන්නයි සෑම අරමුණක්ම දැනගන්නා වූ හිත් සහ චෛතසික ධර්ම ටික සියල්ලක්ම ප්‍රත්‍යুৎපන්නයි. මෙතනදී විශේෂයෙන් ඔන්න ඔය කාරණා ටික අපි තේරුම් ගත යුතුයි. අපි මේ අලුත් පාඩමක් අද මේ කතා කරන්නේ. අලුත් පාඩකම් අලුත් පාඩමකටයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මම මේ ආරම්භණය පිළිබඳව මීට කලිමුත් කියලා දුන්නා. මම මේ අවස්ථාවේ ඉඳලා ඉදිරියට මේ මේ පින්වතුන්ට අවස්ථාව දෙනවා ප්‍රශ්න ටිකකුත් අහන්න. ඒ ප්‍රශ්න ටිකක් අහලා ඒ ප්‍රශ්නවලට අපි පිළිතුරු ටිකකුත් සපයාගෙන අපි අද මේ දහම් වැඩසටහන පින් දීමෙන් අවසන් කරමු. දැන් මේ පින්වත් හැම දිනාටම අද මම කියලා දුන්නේ ආරම්මන ආරම්භකයක් හැටියට ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව ආරම්මන ප්‍රත්‍යයේ තිබෙන්නා වූ ප්‍රත්‍ය ශක්තියත් එක්ක උපකාර වන සිත්වලට උපකාර වන ගුණය. ඊළඟට ඒ වගේ අඩු වැඩි ප්‍රභේදයක් කිව්වා ප්‍රත්‍යুৎপন্ন ධර්මයට කියලා දුන්නේ සිත් සහ චෛතසික කවදාකවත්ම අනිත් ධර්මතා තුන ප්‍රත්‍යুৎপন্ন වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය ප්‍රත්‍යুৎপন্ন වෙන්නේ නැහැ. ඊළඟට මේ නිර්වාණය ප්‍රත්‍යুৎපන්න වෙන්නේ නැහැ. ප්‍රඥප්තිය ප්‍රත්‍යুৎපන්න වෙන්නේ නැහැ. ඒවා ආරම්මන ප්‍රත්‍යයෝ පමණයි. ප්‍රායෝගිකවත් අපි මේක හිතලා බැලුවයින් පස්සේ අපි බිත්ති අධ්‍යා ඒ බිත්ති අධ්‍යා බලාගෙන මේ බිත්තියක් ඉන්නකොට ඒ බිත්තිය ගැන තිබෙන ක්‍රීම් පාටක් හෝ සුදු පාටක් හෝ අපිට පේනවා. පේනවායි කියලා කියන්නේ ඒ බිත්තියේ පැත්තට හරවාගෙන තිබෙනා වූ ඇස් දෙක තුලින් ඒ වෙලාවට ඒ බිත්තියේ තිබෙනා වූ වර්ණය අරගෙන චිත්තචෛසික පහළ වෙනවා. ඒ චිත්තචෛසික ධර්මිය පහළ වෙනකොට අපිට පේනවා දැන් මේ බිත්තියේ බිත්තියේ එතනම තියෙනවා. බිත්තියේ ඇහි වදින්නෙත් නැතුව, හැපෙන්නෙත් නැතුව. මේ මගේ හිතේ මේ බිත්තිය සම්බන්ධයෙන් ඕනෑ එකක් හැටියට හරි එපා එකක් හැටියට හරි හිතවන්න. ඒ බිත්තිය සම්බන්ධයෙන් චෛතසික ටිකක් හිත ටිකක් උපදවන්න පුළුවන් ගතියක් ඒකේ තියෙනවා. ඒකින්ද තමයි මට මේ මේ විදිහට බිත්තිය ගැන හිතෙන්නේ. බිත්තිය ගැන කල්පනා වෙන්නේ. බිත්තිය ගැන බලන්න ඕනේ කියලා ඇහැ අහකට ගන්න නැතුව පවත්වාගෙන ඉන්නේ ඒකයි. මෙහෙම බැලුවෙන් පස්සේ අපිට තේරෙනවා මේ ඉස්සරහා තියෙන බිත්තියේ තිබෙනවා ආරම්මන ප්‍රත්‍ය ගතියක්. ඒකේ තිබෙනවා ආරම්මන පත්‍ය ශක්තියක්. එතන ඉන්නවා එතන ඉඳගෙන මෙතන හිත හදන්න හදවන්න උපකාර වෙන්න පුළුවන් ගතියක්. අහසේ වලාකුළු වලක් තියෙනවා. ගමන් කරන ප්ලේන් වලක් තිබෙනවා. ක්‍රියාසර කරන ප්ලේන් වලක් තියෙනවා. වාහන වලක් තිබෙනවා. හැම එකෙම ඔය සත්‍ය ගුණය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන උපකාරුණ ගුණේ තියෙනවා. ඒ නිසා මේ මේක ඇවිල්ලා ප ဋ ාණයක්. මේ ප්‍රත්‍ය ගැන කතා කිරීමක්. මේ ප ဋ ාණයේ ප ဋ ාණ ධර්ම ප්‍රත්‍ය ධර්ම 24ක් කිව්වා. ඒ 24 දෙවෙනි අවස්ථාව. මේ කතා කරන්නේ. තව තියෙනවා ගොඩක් කියන්න. හිතෙන් හිතට අරමුණු වෙන අරමුණු. ඊළඟට ඒ හිත්වල ඒ අරමුණේ බලයෙන් පහළ වෙන පහළ කරවන පහළ කර වෙන්න උපකාර වන ආරම්මන ස්වභාවය. සිත 89ටම කියන්න පුළුවන්. සිත 89ම අරමුණු කරන්නේ එක අරමුණක් නෙවෙයි. සිත 89ම අරමුණු කරන්නේ විවිධ අරමුණු. අවස්ථාවත් වෙනස්. ඒ නිසා මේ හිත් 89ටම අරමුණු වෙන්නා වූ අරමුණු ගත්තම අරමුණු මහ රාශියක් තියෙනවා. ඒ හැම එකෙම තිබෙනවා ඒ ඒ හිත් පහළ වෙන්න උදව් කරන ගතිය. ඒක සරලව හිතාගන්නට මේ පින්වත් හැම දිනාටම මේ ලෝකයේ තිබෙනා වූ පහළ ලෝකයේ සම්බන්ධයෙන් පහළ වෙන හිත් ලෝකයේ සම්බන්ධයෙන් පහළ වෙන චෛතසික ධර්ම ලෝකේ පිහිටා තිබෙන්නා වූ රූපමය අරමුණු ලෝකේ සම්බන්ධයෙන් පිහිටා පවතිනා වූ ප්‍රඥප්ති අරමුණු ඊළඟට ලෝකෝත්තර වශයෙන් පවතිනා වූ නිර්වාණ ධාතුව කියන ධර්ම ස්වභාවය මේ සියල්ලම අරමුණු වෙන ආකාරය හොඳට මෙනෙහි කරගෙන ඒ වගේ ඒ ශක්තිය තියෙනවායි කියලා වටහාගෙන ඒ වගේ ශක්තියෙන් හිත් පහළ වෙනවා කියලා තේරුම් අරගෙන ඒක ප්‍රායෝගිකව හොඳට දැනගෙන ඒ වගේම ඒ අරමුණක් හැටියට සුද්ධ වූ අරමුණක් වන පිරිසුදු අරමුණක් වන කෙලෙස් ඇති කරන්නේ නැති අරමුණක් වන නිර්වාණය අරමුණු කරගෙන නිර්වාණය අරමුණු කරගත්තා වූ හිතටත් ඒ හිත ගැන ඇලෙන්නේ නැතුව ඒකත් අයින් කරලා ඒ වගේම අරමුණක් කරන්නේ නැති නිර්වාණ ධාතුවට පිවිසලා සෑම දිනාගෙම හිත නිවනින් නිවේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි අපි මෙන් ඉස්සරහට මේ පින්වතුන්ට මේ නවකයෝ ගොඩක් ඉන්නවා ඒක නිසා ඒ අයටත් පිහිට වෙන්න ඕන නිසා අපි සරලව වැඩි ගැඹුරකට යන්නේ අපි මේ ටික හසුරුවමු හැමදිනාටම ධර්මාභූදේ වේවා ප්‍රශ්න අහන්න පුළුවන් විශේෂයෙන්ම මේ පිළිබඳව සංගීතය කියලා තියෙනවා අපි දැන් මෙතන ඉඳලා සාකච්ඡා කරමු තිරුවන් සරණයි සාද සාද සාද තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං හොඳයි එහෙනම් මම ගෞරවයෙන් කල්යන මිත්‍රයන් කියමු වෙනවා ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරලා තියෙන ආරම්භන ප්‍රත්‍ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා. හොඳයි සර්වන් සර්ණයි. වහන්සේ සඳහන් කළ සමහර අරමුණු වල සත්‍ය තියෙනවා කියලා මේ ප්‍රත්‍ය වෙන ගතිය පරමන පරමන වශයෙන් ප්‍රත්‍ය වෙන ගතිය තදබල ලෙස තියෙනවා කියලා සන්නාංශ. එතකොට එම්බන් සන්නාංශ ලෝකෝත්තර සිතිවිලි වගේ නිර්වාණ ධාතු වගේ ඒවා අනිත් හැම දෙයකටම වැඩිය තදබල ලෙස අරමුණනවා කියලා හිතාගත්තු සන්නාංශ. ඒ වගේම ඒ සමහර අවස්ථාවක එක්කමදාල එසේ තදබල ලෙස අරමුණ සමහර සමහර අරමුණු තවත් කෙනෙකුට ඒ නොවන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒකට ඒකට සාපේක්ෂව එක අරමුණ මේ මේ ආරම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන අතබල ගතිය වෙනස් වෙන්න පුළුවන් දෙන්නේ ඒකත් පොඩ පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ සමහර ඒ වගේ තියෙනවා අරමුණු පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ආරම්මණය තදබල වෙන්න පුළුවන්. නමුත් ආරම්මණයක් හැටියට ප්‍රත්‍යය හැටියට ගත්තාන් පස්සේ සමහර ඒ වගේ පැහැදිලිවම තියෙනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය වැඩි ඒවා තියෙනවා. සරලව මම කිව්වා වතුරයි තේයි කෝපී වගේ දේවල්. ඊළඟට මේ මේ හිත්වල තිබෙනවා වෙනසක් ඔය නිවන ගැන කිව්වනේ. මේ හිත්වල තිබෙනවා මේ ප්‍රභේද. දැන් අරමුණක් හැටියට ඉදිරිපත් වෙන ආරම්මන ශක් ආරම් අරමුණු ඉස්සරහාට පිනී ඉන්න හිත් තියෙනවා. දැන් ද්වේෂසාගත හිත්වලට යම් යම් අරමුණු පෙනී හිටිනවා. ලෝභසාගත සිත්වලට යම් යම් අරමුණු පෙනී හිටිනවා. ඉදිරිපත් වෙනවා. ඊළඟට සසංකාරික හිත්වලට අරමුණු පෙනී හිටිනවා. ඒ වගේ ඒ පෙනී හිටනකොට සමහර හිත් වලින් ඒවා ටිකක් වැඩිපුර හිතලා හිතලා හිතලා හිතලා හද ගන්න ගතියක් තියෙනවා. මේ හිත් වල තිබෙනවා ප්‍රඥාව කියන්නේ නුවණ කිසිසේත්ම වැඩ කරන්නේ නැති හිතුත් තියෙනවා. ඊළඟට නුවණ ටිකක් තියෙන හිතුත් තියෙනවා. ඊළඟට අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න මෙහෙම එකක් තියෙනවා. ආරම්මනේ ලෞකික වෙන්න ලොකු වෙන්න වෙන්න ඒවා නුවණින් ගන්න ගතියකුත් තියෙනවා හිතින් ගන්න ගතියකුත් තියෙනවා. සමහර හිත්වල හිතින් අරමුණ දැනගත්තත් ප්‍රඥාවත් පොඩ්ඩක් ඒ හරියක තියෙනවා. දැන් ওই ලෝකෝත්තර අරමුණු වල තිබෙන්නේ ලෝකෝත්තර නිර්වාණ ධාතුවේ තිබෙන්නේ එතනදී එතනදී මේ හිත යට කරගෙන හිතේ තිබෙන දැනගන්න ගතිය යට කරගෙන ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඒ ප්‍රඥාව ඉස්මතු වුණාන් පස්සේ ඒ වගේ අවස්ථාවක තමයි නිවන හුවෙන්නේ. දැන් මේ ලෞකික අවස්ථාවේ තිබෙන්නේ බොහෝ හිත්වල ප්‍රඥාව නැහැ. හිතේ තිබෙනා වූ ගතිය අර එතන තිබෙනා ප්‍රඥාව නැතුව වෙන එකකින් වහගන්නවා. ඒ වගේ හිතකට තමයි අර කාරමුණ වෙන්නේ. ඒ නිසා සරලව තේරුම් ගත්තොත් එහෙම ප්‍රභේදයක් තිබෙනවා. ප්‍රභේදයක් තියෙනවා කියන්නේ අරමුණු වීම අරමුණු වීම ගතිය එකින් එකට පොඩි සියුම් හැටියට ලොකුවට තිබෙන ඕලාරිකව තිබෙන ගතියක් වැඩි ඒවා තියෙනවා හැම එකෙම අඩු වුණත් වැඩි වුණත් අරමුණු වීමේ ගතිය තිබෙනවා ඔය මහත්යාව ප්‍රශ්නෙට එකක් තමයි ලෞකික වශයෙන් ගන්න ඒ වගේ ආරම්මන ප්‍රත්‍යයට හිත ප්‍රධාන වෙනවා ගොඩක් අනිත් එක ලෝකෝත්තර වශයෙන් යනකොට ඒ අරමුණු ගන්න එකට ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ඒ නිසා අපි කියනවා ලෞකික අරමුණු හිතින් දැනගන්නවා ඒක එහෙම එහෙම භාවිතා කරනවා ලෞකික ආරම්මණය හිතින් දැනගන්නවා ඊළඟට ලෝකෝත්තර ආරම්මණය ප්‍රඥාවෙන් දැනගන්නවා කියන තෙරුවන් සරණයි. ඔයකින් සර්. ඒ කියන්නේ සානන්ත යම් අරමුණකින් වැඩියම චෛතසික ධර්මයක් කියනවා නම් ඒ අරමුණ වෙන්න ඕනේ නම් වැඩියම සත්‍ය වෙන්නේ සත්‍ය තියෙන්නේ ඒක සානන්ත. එහෙම තමයි මහත්. එහෙම තමයි. ඒක තමයි කිව්වේ. දැන් අරමුණු අරමුණු ගතිය අරමුණු වීම ගතිය වැඩි කර වැඩි වෙ තියෙනවා නම් එතකොට එයා සම්බන්ධයෙන් මේ ඒ අරමුණ සම්බන්ධයෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් හිතවගන්න ශක්තිය තියෙනවා. දැන් අපි දැන් ඕක සරලව කිව්වොත් එහෙම දැන් අපි හැඩ වැඩ වෙනවනේ. මිනිස්සු මිනිස්සු කොණ්ඩේ පීරනවා. ඊට පස්සේ ඔය එක එක කලර්ස් ගානවා. ඇස්න් පියාටු හදනවා. පාට කරනවා. ඊට පස්සේ ඇඳුම් අඳිනවා. එක එක මෝස්තරා දානවා කරාඹුනා මේ මාලා පළඳිනවා ඔය හැම එකකම තියෙන්නේ දැන් ඒක කරන්නේ අපි හිතමු දැන් මේ මිනිස්සු පස් දෙනෙක් ඉන්නවා කියලා පස් දෙනාම ලස්සනට සැරසෙනවා කියලා කියන්නේ අනිත් මිනිස්සුන්ගේ හිතවල මා පිළිබඳව මේ රූපය පිළිබඳව වැඩියෙන් වැඩියෙන් හිතාවා වැඩියෙන් වැඩියෙන් බලාවා වැඩියෙන් වැඩියෙන් කතා කරාවා කියන ඒ ගතියක් නේ තියෙන්නේ. ආන්න ඒ වගේද මේ අරමුණු වල තිබෙනවා ඒ වගේ දැන් මේ උදාහරණයක් ඇටියට මේ කිව්වේ අරමුණු අරමුණු හුදෙක් එහෙම කරන්නේ නමුත් මේ කිව්වේ අර අනිත් අය ගැන වැඩි අවධානයක් හිතව ගැනීමක් කරන්න තමයි ඇට්‍රැක්ෂන් එකට ඔය මේ සැරසිලි ආදිය කරන්නේ. ඒ වගේ ගතියක්. සෝදෙන් සම්සාරයෙන් තව මේ අපේ පින්වත්තුන් මේ කියන කාරණා ප්‍රධාන වශයෙන් මේක අමතක කරන්න එපා මේක මේ මේකට කියන්නේ ප ဋ ාණය කියලා. මේ පාඩම ප ဋ ාණය යට තියෙන්නේ. ඒක නිසා ප්‍රත්‍ය ධර්මයන්ගේ උපකාරක ධර්මයන්ගේ උපකාර වීම ස්වභාවය තමයි මේ කතා කරන්නේ. කිසිම දෙයක් ලෝකයේ එක ප්‍රත්‍යයකින් හටගන්න එකක් නැහැ. ඒක හේතුක එකක් ලෝකයේ කිසියම් තැනක නැහැ. බහු හේතුකයි. ඒ නිසා මේ ඒ බහු හේතුක බහු ප්‍රත්‍ය බහු හේතුක ධර්මයන් පිළිබඳව කතා කරන එකේදී ඒවා හේතු වෙන ආකාරය බහු හේතු හැදෙන හැටි එකපාරම කියන්න බැරි නිසා හේ ප්‍රත්‍ය ධර්ම 24ක් ඩිස් කරලා කාණ්ඩ කරලා ඒ ප්‍රත්‍ය ධර්ම 24 ඉස්සෙල්ලා වෙනම ඉගෙන ගන්න ඕන. ඒ අපි ඒ ඉගෙන ගන්නට යන ගමන් මගේ එක අවස්ථාවක් මේ. ඒ නිසා මේ ආරමණ ප්‍රත්‍ය පිළිබඳව තමයි මේ කිව්වේ. ඒක නිසා මේ පින්වතුන් හොඳට අවධානයෙන් සාවධානයෙන් අහගන්න ඒ වගේම අපේ අලුතින් ඇවිල්ලා ඉන්න පින්වතුන් මේවා තේරෙනවද වටහෙනවද නැද්ද කියලා ඒකත් තමාගේ හිතින් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට මතු කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් <coughs> දරුවන් සමය ස්වාමීන් වහන්සේ මම හැමෝම වෙනුවෙන් ප්‍රශ්නයක් යොමු කරන්න ස්වාමීන් වහන්සේ අපි දැන් මෙතන ආරම්භන හැටියට නිර්වාණයත් ප්‍රඥප්තියත් කියන දෙකම සැලකනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තම අපි නිවන අරමුණු කරනවා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නා මාර්ගසිත පහළ වෙන අවස්ථාවේදී අරමුණ වෙන්නේ ඇත්තටම මේ ත්‍රිලක්ෂණයේ අරමුණු කරනවා කියන අර්ථයක් තමයි හුඟක් වෙලාවට කියවෙන්නේ. එතකොට ඇත්තටම මේ ත්‍රිලක්ෂණයේ කියන එකද නිවන අරමුණු කරනවා කියන එක කියන්නේ කියලත් ප්‍රශ්නයක් මතුවෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඒකට පිළිතුරු ලැබුණාට පස්සේ මම ඊළඟ ප්‍රශ්න අහන්නම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ ඒ මහත්තයා ඒක අහා ඒක අහපු එක හොඳයි. මේ අහපු එක හොඳයි. සමහර මේ මම ඒකට මම දැනගෙන තේරුම් අරගෙන තිබෙන කාරණේ මම මේ පින්වුතුන්ට මතක් කරනවා. ඒක හැබැයි රැල්ලේ යන එකකට ගැළපෙයිද නැද්ද කියන එක පිළිබඳව හැබැයි මට අදාළ නැහැ. හැබැයි එහෙම ගැළපෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මට 100%ක් විශ්වාසයි මේක ධර්ම විරෝධී නෑ කියලා. ඒක නිසා මම මේ ජයන්ත මහත්තයා අහපු ප්‍රශ්නෙට මම මේ කියනවා මේකට උත්තරේ ඔය සමහර දේශනාවල තිබෙන්නා වූ දේශනාවලුත් දැන් මේ දේශනාවල් කරුණු විග්‍රහ කරලා තියෙන ඒවත් ඔය එක එක මේ හැප්පෙන එක හැප්පෙන්න පුළුවන් මේ මේ කියන කාරණයක් එක්ක. නමුත් හොඳට අහගෙන ඉඳ මේ එතකොට ඊට පස්සේ මේ පින්වතුන්ට තේරෙයි. දැන් මේ ජයන්ත මහත්තයා ඇහුවේ මාර්ග අවස්ථාවේදී සිද්ධ වෙන මාර්ග අවස්ථාවේදී ඒ මාර්ග සිත්වලට නිවන අරමුණු වෙන තැන. හොඳට තේරුම් ගන්න මාර්ග සිත් ඵල සිත් කියන ඒ වාගෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ නැහැ කියලා. හොඳට වාක්‍ය නැවත කියනවා මාර්ග සිත් වලින් ඵල සිත් වලින් අනිත්‍ය බලන්නේ නැහැ දුක බලන්නේ නැහැ, අනාත්මය බලන්නේ නැහැ. ලෝකෝත්තර සිත් වලින් අනිත්‍ය බලන්න බෑ. මාර්ග සිතින් අනිත්‍ය බලන්න බෑ. ඵල සිතින් අනිත්‍ය බලන්න බෑ, දුක බලන්න බෑ, අනාත්මය බලන්න බෑ. මාර්ග සිතින් බලන්නේ අනිත්‍ය නැති ධර්මයක්. මාර්ග සිතින් දකින්නේ බලන්නේ දුක් නැති ධර්මයක්. මාර්ග සිත් වලින් බලන්නේ ආත්ම නැති ධර්මයක්. එතකොට නිට්ටිය නැති ඒ කියන්නේ මම කියපු වචනේ හරි වෙන්න ඕනේ. අනිත්‍ය බලන්න බෑ මාර්ගසිතින්. එතකොට අනිත්‍ය නෑ කියලා කියන්නේ නිට්ටය ධර්මයක්. ඒ නිවනයි. දුකක් නැහැ කියලා කියන්නේ නිවනයි. ආත්ම ස්වභාවයක් නැහැ කියන්නේ නිවනයි. මේ මේ මේක ඇවිල්ලා මේ මාර්ග සිත්වලට නිවන් කියන අනිත්‍ය නැති ධර්මයක් දුක නැති ධර්මයක් ආත්ම නැති ධර්මයක් පෙන්눔 කරන්නේ පෙන්නගන්නේ තා අරමුණු වෙන්නේ ඊට කලින් මාර්ග සිත් වලට කලින් පහළ වෙච්ච හිත් වලින් ඒ චිත්ත වීතිය මේක නෙවෙයි ඊට කලින් ඇති වෙච්ච සිත් වලින් අනිත්‍ය බලපු නිසායි අනාත්මය බලපු නිසායි දුක බලපු නිසායි මාර්ග සිතට මාර්ග සිත් පේළියේ කලින් සිත් වලට ඒ කියන්නේ මේ ඒත් ඇවිල්ලා ඔය මේ ගෝත්‍රබු සිතක් නෙවෙයි. ඊටත් කලින් සිත්වලට චිත්ත විචින් කල් එකට ඒ වගේම කවදාකවත් ඒ සිත්වලට නිවන් අහුවෙලා නැහැ. ඒවට පේන්නේ නිවන් නෙවෙයි අනිත්‍ය වෙන ධර්මයක්. ඒ සිත්වලට පේන්නේ දුක් වන ධර්මයක්. ඒ සිත්වලට පේන්නේ අනාත්ම අනාත්ම වන ධර්මය. ඊළඟට තව එකක් තිබෙනවා මේ ඉස් දැන් මේ යනකොට නිවන් මේක හැවිලා පොඩ්ඩක් මේ ට්‍රැක් එකෙන් පැන්න අහකට නමුත් මේක කියලා කිව්වොත් ඉවර කරලා ඉවර කරන්න පුළුවන් විදර්ශනා අවස්ථාවේ තිබෙනවා ප්‍රධාන වශයෙන් සලකන්න පුළුවන් අවස්ථා දෙකක් ඒ තමයි සංස්කාර ධර්ම කියලා තේරුම් ගන්න අවස්ථාව සංස්කාර සංස්කාරයෝ කියලා වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කර ගන්න අවස්ථාව හැබැයි ඒකේ සංඛාර ලක්ෂණ බලන්නේ සංස්කාර හැටියට ඉස්සෙල්ලා කොටස් කරගත්තා ගොඩවල් කරගත්තා සංස්කාර ඇතුලේ හැබැයි තෝරගන්න ටිකේ අස්සේ තියෙනවා බැලිය යුතු දේවල්. රූප සංස්කාර, වේදනා සංස්කාර, සංඥා සංස්කාර, විඤ්ඤා සංස්කාර, සංස්කාර සංඛාර, විඤ්ඤා සංස්කාර මේ ඔක්කොම ටික වෙන් කරගෙන ඊට පස්සේ ඒ වගේ අස්සේ තිබෙන්නා වූ ටික අත හැංගිලා තිබෙන ධර්ම ටික කඩලා කඩලා මේ බුඩට ගන්නවා. ඒ තමයි හැම එකම තිබෙන අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය වන ගුණය දුක්ඛ වන ගුණය ලක්ෂණය අනාත්ම වන ලක්ෂණය මේ ධර්ම සංස්කාර ASCII හැංගිලා තියෙන්නේ ඒක මතු කරගෙන අර සංස්කාර බිඳලා හැංගිලා තිබෙන හොරු අල්ලන්නා වගේ ඒව මතු කරගන්න වැඩේට කරන වැඩේට ඒකේ උපරිමයට කියනවා විදර්ශනාව කියලා. ඉස්සෙල්ලා සංස්කාර තේරුම් ගත්තා. පස්සේ සංස්කාරයන්සේ හැංගිලා තිබෙන්නා වූ ලක්ෂණ තේරුම් ගන්නවා. ඒක තමයි හොඳම විපස්සනාව. ওই දෙකෙන්ම ඇවිල්ලා ලෞකිකයි. දැන් සංස්කාර බැලුවත් ලෞකිකයි සංස්කාරයන්ගේ ලක්ෂණ බැලුවත් ලෞකිකයි. එහෙම බලාගෙන බලාගෙන බලාගෙන ගිහිල්ලා ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ නිර්වාණ මාර්ගයට මෙහා පැත්ත දක්වා විතරයි. හැබැයි මෙච්චර කල් බලබලා බලබලා බලබලා හිටියේ නිවන් නෙවෙයි. ඒ තමයි හේතු ASCII තිබෙන සංස්කාර ASCII තිබෙන ධර්ම. ඊට පස්සේ ඒ ටික ඔක්කොටම පයින් ගහලා ඒ පැත්ත පැත්තවත් බලන්නේ නැතුව ඒ පැත්තට පස්ස හරවලා ඊට පස්සේ ඉදිරිය බලනවා. ඒ තමයි මාර්ග සිතෙන්, ඵල සිතෙන්, මාර්ග සිතෙන් නිවන් බැලීම. ඒක නිසා කවදාකවත්ම අනිත්‍ය බලන හිතකට නිවන් පේන්නේ නැහැ. නිවන් බලන හිතකට අනිත්‍ය පේන්නේ නැහැ. අනිත්‍ය පෙනීමේ රිසල්ට් එකක් හැටියට තමයි නිත්‍ය නිර්වාණය දකින හිත පහළ වෙන්නේ. සම්පූර්ණ දෙපැත්ත. මේක මං හිතනවා තේරෙන්න ඇතේ කියලා. හැබැයි ওই විදිහට තමයි මට තේරෙන්නේ මේ ඒක යන් යන් කන්ට්‍රොවර්සියල් වෙන්න පුළුවන් ධර්මේ නම් ඕකයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. අනිත් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ ප්‍රඥප්ති කියනකොට අපි දන්නවා ඔය මෛත්‍රී භාවනා වගේ දේවල් වලට ප්‍රඥප්තිය අරමුණ ඒ වගේම කසින වගේ දේවල් වලට ස්වාමීන් වහන්සේ ඒක ගැනත් අපිට මේ ප්‍රඥප්තිය කියන එක ඒ ඒ වගේ අපි යමරකට ගිහිල්ලා බලනකොට එහෙමයි නැත්නම් අපි කොයි විදිහටද දැන් ප්‍රඥප්ති කියනවා සාමාන්‍ය ජීවිතයේදී අරමුණු වෙන්න කියන එක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරගත්තා නම් සරවන් කරන්න. ඒකේ ඇත්ත වශයෙන්ම මේ තවම මම මේ මේ ආරම්මනේ අත ගැහුවා විතරයි තව ලිස්ට් එකක් තියාගෙන යන ලිස්ට් එකක් ඉස්සරහදී තියෙනවා සෑහෙන්න දිග අරින්න මේක මම හිතන්නේ ගෝණි ගාණක් තියෙනවා වගේ මේකේ ප්‍රඥාක්තියට අපි ගත්තොත් එහෙම මේ ඉස්සර වෙලා ඔය ලොකු මහග්ගත අරමුණු වලට අරමුණු වෙන්නා වූ ඒ ප්‍රඥප්ති ආරම්මණයකට යන්න කලින් අපි එදිනෙදා මේ අපිට ආ අපේ ආශ්‍රයයේ තිබෙන අපේ ආශ්‍රයෙන් හොයාගන්න පුළුවන් ටිකක් ගත්තොත් ඒක හරිය ප්‍රායෝගිකයි එහෙම බැලුවොත් එහෙම අපි හිතමු මේ ඒක දැනගන්නේ මෙහෙමයි. ගස කියලා කිව්වාම ගස කියලා කිව්වන් පස්සේ අපි ධර්මය නොසිතන නිසා ධර්මය නොසිතන නිසා අපිට තේරෙන්නේ අරමුණු වෙන්නේ එකයි. ඒ තමයි ගහ කියනකොට ඒ ගහ කියන රූපය හිතේ ඇඳෙනවා. ඒ ධර්මය ගැන හොඳට සිහිපත් කරනකොට ඒ ධර්මයේ බලන්ට ගහ කියලා කිව්වන් පස්සේ ගස කියනකොට ගස කියලා කියන්නේ මෙන්න මේකයි මේ වගේ හැඩයක් තිබෙන එකක් ඒ හැඩේ තිබෙන එකට ගහපු ශබ්දය මේකයි කියලා ඊළඟට අර ගස කියන වචනය වෙනම අරමුණු කරනවා ගස කියන වස්තුව වෙනම අරමුණු කරනවා ප්‍රඥප්තිය කියලා කියන්නේ අර ගස කියපු ශබ්දය ශබ්දය කියන එකයි ඒ වචනයයි ශබ්දයක් නෙවෙයි වචනයයි දැන් මේ අපි මේසේ කියලා ගත්තම අපේ හිතට දැනෙනවා යම්කිසි හැඩයකට තියෙන ලෑල්ලක් හයි කරපු කකුල් තියෙන වස්තුවක්. ඒ වස්තුව ඊළඟට ඒකට දාපු වචනේ මේසේ කියන එක වෙනම අරමුණු වෙනවා. අපි ඇඳගෙන ඉන්න දැන් අපි ඇඳගෙන ඉන්නේ ඇඳුමට ඇඳුම කියලා කියනවා ඇඳුම කියන වචනය ඒ ශබ්දයේ ප්‍රඥප්තිය වෙනම අහුවෙනවා. ඒක නිසා සෑම වස්තුවකටම පිඟාණය කියන එක, කෝපය කියන එක, පිහිය කැත්ත කියන එක මේ හැම එකෙම වස්තුව වෙනම හිතට අහු වෙනවා. ඒ වස්තුවට දාපු හඳුන්වන්නට දාපු නාමය කියන එක, වචනය කියන එක වෙනම හිතට දැනෙනවා. ඒ නිසා මේ අනන්ත අප්‍රමාණයක් වස්තු තියනවාද? ඒව හඳුන්වන්නට මේ තියෙනවා ප්‍රඥප්ති. මේ කතාව කියාගෙන යනකොට මේ සමහර ඒවට ප්‍රඥප්ති නැතුවවද්දෝ කියලා එහෙම හැඟෙනවා. හැබැයි එහෙම නැති වෙන්නේ ලෝකයා මොකක් හරි සමාන ප්‍රඥප්තියක් හරි එකට පටලවාගෙන තියෙන්නේ. දැන් අපි හිතමු මේක මම නිතරක් මීට කලින් කියලා තියෙනවා. පිඟාන කියන එක පැතලි. එතකොට පිඟාන කියපු ගමන්ම අපිට පිඟානේ කියන්නේ පැතලි වස්තුවක් පේනවා පිඟානේ කියන වචනය වෙනම හිතට දැනෙනවා මේකට කියන්නේ මේ මේ වචනේ පිඟාන එතකොට පිඟාන කියන වචනය හෙවත් ප්‍රඥප්තියයි පිඟාන කියන වස්තුවයි දෙකක් එතකොට දෙකම වෙන වෙනම අරමුණු වෙනවා කෝපය කියනවා කෝපය කියපු ගමන් කෝපී කියන බොකුටු වස්තුවක් හිතට දැනෙනවා ඒකට කියන මේ කෝපය කියන වචනය වෙනම දැනෙනවා එතකොට අරමුණු දෙකයි අර වචනේ තමයි ආරම් මේක ප්‍රඥප්තිය දැන් ওই දෙකට ප්‍රඥප්ති දෙකක් තියෙනවා පිඟානේ කියන කෝපය කියන ප්‍රඥප්ති දෙකක් තියෙනවනේ අපි ওই ওই දෙකටම මැදින් යන වස්තුවක් ගන්නවා ඒ තමයි පිඟානේ පැතලී කෝප්පය පොකුටුයි. දැන් ගන්නවා පිඟානයේ ස්වභාවයේ භාගයක් තිබෙන කෝප්පයේ ස්වභාවයේ භාගයක් තිබෙන වස්තුවක් ගන්නවා. එතකොට ඒකේ භාගයක් <clears throat> කෝප්පේ කියන්න පුළුවන් භාගයක් පිඟානික වගේ කියන්න පුළුවන්. ඒක පිඟානේ පැත්තට බරක් නෑ වැඩිපුර. වැඩිපුර පැතලිත් නෑ. වැඩිපුර බොකුටුත් නෑ. ඒ අවස්ථාවේදී ප්‍රඥාත්‍ය පනවන්නේ කොහොමද? ඒ අවස්ථාවේදී ප්‍රඥාත්‍ය පනවනවා පලාතේ හැටියටයි ගමේ හැටියටයි පුජ්‍යලයා හැටියටයි. අපේ ගෙදරට එහෙම කිව්වොත් එහෙම අපේ හේතුව අපේ අම්මලා තාත්තලා කියන්නේ මේ ඒක පිඟානේ පැත්තට වගේ ටිකක් වැඩිපුර තිබුණොත් එහෙම කියනවා පිඟානේ කියන්නේ නැතුව පිඟානේ වගේ කියන ප්‍රඥප්තිය ආඳවනවා. ඒක තමයි එතෙන්ට හඳුන්වන ප්‍රඥප්තිය. දැන් අර පිඟානේ කියලා කෙලිම කිව්වේ නැහැ. කෝපේ කියලා කෙලිම කිව්වේ නැහැ. හැබැයි උපකාරයක් ගත්තා පිඟානෙන් පිඟානේ වගේ කියලා අරකට දාලා පැනෙවුවා. ඊට පස්සේ කෝපේ පැත්තට බලනම් අර කෝපේ වගේ තියෙන වස්තුව. ඔය කියන්නේ මිනිස්සු කුඩේ වගේ එක, සපත්තු වගේ එක, කාර් එක වගේ එක ওই තියෙන ගහක් වගේ මේසයක් වගේ නිකම් මේ පනාවක් වගේ ඔය වගේ වගේ ගහන්නේ ඔය ප්‍රඥප්ති තියනවා ළඟින් යන හේතු කරලා තමන් හඳුන්වන්නට ප්‍රඥප්තියක් දාගන්න. ඒක නිසා පැනවීම මහා ගොඩාක් තේනවා. ඔය සෑම දෙයකම අපිට හිතෙන දැනෙන දේට දාපු වචන මාත්‍රය තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. අපි ඒක තමයි ඔය ලෞකික වශයෙන් දැනගන්නේ. හැබැයි අර මහාගත ස්වභාවයට ගියයින් පස්සේ ඒ වැඩේ ටිකක් සියුම් ඒ වැඩේ ටිකක් සියුම් ඒක මේක ඉස්සලා බලමු මේක ග්‍රහණය වුණාද කියලා කොහොමද අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපි එදිනෙදා මොනවා හරි ගැන හිතනකොටත් ඇත්තටම අපිට ඒ නමින් අපි දැනගන්නවා ඒ නම වෙනම දැන ගැනීමත් ඒ නමින් අදහස් කරන දේ වෙනම දැන ගැනීමත් කියන එක තමයි ස්වාමීන් වහන්සේ මම හිතන අපිට මුතුල දුන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මේ සාකච්ඡාව යන වෙලාවේ දැන් ස්වාමීන් වහන්සේගේ කටහඬ අපිට ඇහෙනවා. අපිට ඇහුනම ස්වාමීන් වහන්සේව අපි දැකලා තියෙන හින්දා අපිට යම් කිසි රූපයකුත් ඒත් එක්කම මැවෙන ගතියකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපි සමන් දීලා ධර්ම කරුණ අවබෝධ කරගන්න යනකොට ඒ කියපු වචන වලට අදහස් කරනවා. නමුත් ඒක පිටිපස්සේ අර ස්වාමීන් වහන්සේගේ රූපය නැවීමකුත් තියෙන බවක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට තමයි දැනට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙම හොඳයි. අපේ අනිත් පින්වතුන්ට පෙරවන් සරණයි තෙරුවන් සරණයි අවසරයි සාමාන්‍යයෙන් මේ ප්‍රඥාප්ති ප්‍රශ්නේ නෙමෙයි මේ මම පොඩ්ඩක් කලින් කලින් එකට ගැන පොඩි මට දැනගැනීමක් අවශ්‍යයි සාමාන්‍යයෙන් අපිට සඳහන් කරලා දේශනා කළා මේ අනිත්‍ය නෑ දුක නෑ ආත්ම නෑ කියන තැන නිවන කියලා. ඒකතර සාවිනාස දැන් ඒක පැහැදිලි කිරීමේ භාෂාව අපිට පැහැදිලි කරලා දැන් සංස්කාර ධර්මයන් ඉස්සලා වෙන් කරගන්නවා. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනවා සතරවෙනි මාසේ එහෙම දේශනා කළේ ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන ඒ ඔය සංඛා සම්බන්ධයක්ම හැදෙන්නේ මනස තුළ. එතකොට ඒ හැදෙන ඒ කියන්නේ සංකත රහතෝ ඒ කියන්නේ අபிසංක අபிසංකරෝති. ඒතර ඒ සංස්කාර සියල්ලක්ම කියන්නේ අවද විදර්ශනා කිරීම තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි අපි ඉස්සලම් පිවිසෙන්නේ හැබැයි ඒ පිවිසාට පස්සේ ලෝකෝත්තර ලෝකෝත්තර ඒ කියන්නේ අපි මාර්ගඵල ලෝකෝත්තර මාර්ග සහ මාර්ග ඵලවලට එනකොට එහෙම දෙයක් නැහැ කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ එතකොට පටිසමුපාද ධර්මය අනුව ඔය ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඒ කියන්නේ නහෝති කිව්වොත් ඒ කියන්නේ නූපදින ස්වභාවය. නූපදින ස්වභාවයක් වුණොත් අපිට අවිද්‍යාව නැති තැනක් කියන්නේ අපිට කතා කරන දෙයක් නෑ ඉපදින භාවයක් නෑ එහෙම එහෙම ඒ වගේ දෙයක් දු සාමදාසේ ඒසෙන් අදහස් කරන්නේ ප්‍රශ්න තීරණ මේ මගේ ප්‍රශ්න තීරණ ගන්න සාමනස්ස මට දැනන මහත්තයා මේ මට මේ ඒක තේරුණා මේ ස්වාමීන් වහන්සේ දැන් පහන් දැල්ල පහනපත් වෙනවා ඒ පහන්නේ ගැන කතා කරන්නේ තෙල් වැටිය ඒවා ඔක්කොම තියෙන තාක්කල් මේ දැල්ල තියෙනවා දැල්ල තින්ස ආලෝකය තියෙනවා. නමුත් අපි තෙල් නැත්තම් තෙල් අඩු වෙලා යනවා නෙමෙයි. තෙල් අඩු වීමෙන් දැල්ල නැති වෙනවා කියන එක වෙනස් කතාවක්. ඒ වගේම තෙල් තෙල් ගැන කතාවක් නැත්තම් තෙල් නැත්තම් ඒ කියන්නේ පහනක් කියන කතාවක් නෑනේ. පහන් දැල් ඒ වගේ ඔව් මහත්තයා ඒක තියෙනවා මේ මේ සංඛාර කියන වචනය භාවිතා කරනකොට ඒ සංඛාර කියන වචනේ භාවිතා කරන්නේ කොයි හරියද මොන හැටියටද මොන කාරණේ මොන විදිහේ සම්බන්ධයෙන්ද කියන එක පිළිබඳව අපිට දැනුමක් තියෙන්න හේතුව සංඛාර කියන වචනේ භාවිතා කරන අර්ථ කීපයක. මේ සංඛාර කියන වචනය භාවිතා කරනවා සංඛත සංඛාර කියලා. සංඛත සංඛාර කියලා කියන්නේ මේ හේතු ගොඩකින් සංකත සංඛාර කියලා. එතකොට තව තියෙනවා සංකත සංඛාර තව තියෙනවා හේතු වලින් හැටගත් දේ වගේම අபிසංස්කරණය කරන්නා වූ සංඛාරක් තියෙනවා. ඒ කියන්නේ තව ඉස්සරහාට යමක් උපදවන්නා වූ ඔය තියෙන පින්පව් ඒවා හිතුවිලි ඒ වාගේ තාම ඒකේ ප්‍රතිඵලය උපදවලා නැහැ. නමුත් ප්‍රතිඵලයක් හදලා දෙන්නා වූ ඒවට කියනවා අபிසංස්කරණය කරන්නා වූ සංඛාර කියලා. ඊළඟට තවත් තියෙනවා මේ ඔය වීරියටත් කියනවා සංඛාර කියලා. සරලව ගත්තයින් පස්සේ මේ ලෝකයේ හේතු වලින් හැටගෙන හටගෙන තිබෙන දේවල් තියෙනනේ ඒ ඔක්කොම සංඛාර කියලා පොදුවේ කතා කරනවා. ඔය තව තියෙනවා මේ දැන් අර සංඛාරපච්චය විඥානං කියන තැන තියෙනවනේ. එතන සංඛාර කියලා කියන්නේ මේ පුණ්‍ය කුසල් අකුසල් සිත්තර චේතනා ධර්මයේ කුසල අකුසල සිත්වල තිබෙන්නා වූ චේතනාවත් එක්ක ගොඩ ගැහිලා තිබෙන්නා වූ ධර්මයේ ඒකෙන් තමයි විඥාන හදලා තියෙන්නේ. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කිව්වම ඒකේ අවිද්‍යාවේ ප්‍රත්‍ය වේලා සංඛාර උපදිනවා කියලා කිව්වයින් පස්සේ අපි තේරුම් ගන්න අපිට දැනුමක් තියෙන්න ඕනේ අපිට මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ ප්‍රයෝගාපි සංඛාරද අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ අபிසංකරණ සංඛාරද අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ සංකත සංඛාරද මේ ගැන අපිට තියෙන්න ඕන වාක්‍ය කියාගෙන යනකොට අපිට තියෙන්න ඕනේ මේ කතා කරන්නේ අහවල් තැනයි කියලා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන කතා කරන්නේ කුසල් සහ අකුසල් දෙක. ඒක ඇවිල්ලා අபிසංස්කරණ ගතියක්. කුසල් සහ අකුසල් කියන සංඛාර හැදුනා. ඒකට හේතු වුණා අවිද්‍යාව. තව එකක් තමයි මහත්තයා මේ මේ තව එකක් තමයි අවිද්‍යාව කියන එක අපි හිතමු මේ ඔය කුසල් අකුසල් හදාගන්නට උදව් වෙනවා කියලා ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනවා. හේතු වෙනවා කියලා. ඒ හේතු වෙනකොට හේතු වෙනවා ක්‍රම දෙකකින්. ඇත්ත වශයෙන්ම ක්‍රම දෙකකින් නෙමෙයි නමයකට හේතු වෙනවා. ඒක ගොඩ දුර යන්න බෑ. එකක් කියන්න දෙකක් කියන්න. ඒ හේතු වෙනවා එකක් තමයි මේ අවස්ථාවේදී ඇතිවෙච්ච අවිද්‍යාව ඊට පස්සේ අවස්ථාවකදී ඵලයකට හේතු වෙනවා. අවස්ථා දෙකක් එක විනාඩියේ නෙවෙයි. විනාඩි දෙකක කියමු මේ විනාඩියේ පහළ වෙච්ච අවිද්‍යාව ඊළඟ විනාඩියේ ඇති වෙන දෙයකට හේතු වෙනවා. එතකොට කියනවා අවස්ථා දෙකක සිද්ධ වෙන දෙයකට උදව් වෙනවා කියලා. අනිත් එක තමයි අවිද්‍යාව එක මොහොතේ එක විනාඩියේ එක තප්පරයේ තිබෙන්නා වූ තවත් ධර්මයකට උපකාර වෙනවා. ඒකට කියනවා සහජාත අවිද් සහජාත භාවයෙන් අවිද්‍යාව උපකාර වෙනවා. නානා ක්ෂණීක වශයෙන් අවස්ථා දීක වශයෙන් අවිද්‍යාව තවයකට උපකාර වෙනවා. ඒ දැන් අපි මේ කතා කරන මේ කතා කිරිල්ල ඇවිල්ලා අවස්ථා දෙක නෙවෙයි. අපි මේ ආරම්මන ප්‍රත්‍යය එහෙම කතා කරනවා දැන් ඉස්සර වෙලා ආරම්මණයක් ඇති වුණා පස්සේ දැනගත්තා කියන එතනකුත් නෙවෙයි. මේක ඇවිල්ලා ඒකක්ෂණීකයි. එක මොහොතක සිද්ධ වෙන්නා උදේ. අර මේ හේතුපත්‍ය ගැන කතා කිරීමයි මහත්තයා හේතුපත්‍යය නෑ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන එක ගැන අර අවස්ථා කීපයකට ගලපලා කතා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන එක එක මොහොතකට ගලපලා කතා කිරීමයි කියලා කියන්නේ බොහෝම වෙනස් විදි දෙකක්. ඒක නිසා ඒකේ සරු ගතිය තියෙන්නේ මේ සහජාතේ එහෙම නැත්නම් ඒක චිත්තක්ෂණයක ස්වභාවය ඉතින් මහත්යාගේ ඒ මෙනෙහි කරන තැන මට තේරෙනවා මහත්යා කතා කරන තැන ඒ කාරණය තේරෙනවා හැබැයි ඒක කියලා දෙන්න නම් ගොඩාක් කියන්න වෙනවා ඉතින් මේ නිවන කියන එක ආර අර තව එකක් මහත්තයා කිව්වා මේ අර අරමුණු වීම වශයෙන් අරමුණු වීම වශයෙන් තියෙන්නේ ලෝකෝත්තර සිතකට කිසියම් අවස්ථාවකදී අරමුණු වෙන්නේ නැහැ විද්‍යාව අරමුණු වෙන්නේත් නැහැ අවිද්‍යාව අරමුණු වෙන්නේත් නැහැ ලෝකෝත්තර සිතකට කිසිම වෙලාවක සංඛාර අරමුණු වෙන්නේ නැහැ. විඥාන අරමුණු වෙන්නේ නැහැ. හේතු ඵල ධර්ම රාමුවේ තිබෙන එක කැලක අරමුණු වෙන්නේ. එහෙම අරමුණු වුණොත් එහෙම ඒක මේ තවත් අරලු බුළු එකේ තියෙනවා කියන එක තමයි ලෝකෝත්තර සිත් වලට අරමුණු වෙන්නේ නැහැ මේ සංඛාර පරාසයව අරමුණු වෙන්නේ නැහැ. ඒ මේ මෙහා පැත්තේ තියෙනා වූ ටිකක් අරමුණු වෙනවා කියන එක ආරම්මන අද කතා කරන්නේ ආරම්මන ප්‍රත්‍යනේ ඒක නිසා ඒකට අදාළ අරමුණු වීම පැති දෙක විතරයි මම කිව්වේ. සේරුවන් සරණයි මේක මං හිතනවා අපේ පින්වතුන්ට වැටහෙන්න ඇත කියලා මොන හරි තියෙනවනම් අහන්න. සංධ්‍යා මහත්මියගේ ප්‍රශ්නේ අපි අවසාන ප්‍රශ්නේ හිට ගන්න සංධ්‍යා මහත්මිය. තේරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම අහන්න ගිය ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විස්තර කරා මට ඒකෙන් ඒ ගැන අවබෝධයක් ලැබුණා. මමත් අහන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ මේ මම ටිකක් ආධුනිකයි මේ වැරදි දන්නේ ස්වාමීන් වහන්සේ මේ ආරම්මන පච්චයක් නිසා පච්චය නිසා දැන් රූපයක් ඇසට මේ ගෝචර වුණාම ඒකේ වර්ණය නිසා අපේ සිටි චක්කු විඥානයක් ඇති වෙන ඒ චක්කු විඥානේ ඇති වෙන්නේ පෙරකල හේතුවක ඵලයක් වශයෙන් විපාක විඥානයක්. එතකොට එතන ඇති වෙනෝනේ ඒ අරමුණේ හැටියට කුසලයක් හෝ අකුසල විපාකයක් ඒ අතීත හේතු නිසා ඇති වුණාම ඒ වර්ණය අරමුණ කරගෙන අතනින් ලෝකයක් නිර්මාණය වෙන. ඒ කියන්නේ ලෝභයක්, ද්වේෂයක් හෝ මෝහයක් නිර්මාණය වෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන ප්‍රත්‍ය ඒක හේතුපත්‍යක්නේ. ඉතින් ඒක තමයි මම අහන්නේ ආරම්මන පච්චය නිසා හේතුපත්‍ය උපදිනාද කියලා සංඥාස. අවසරයි තෙරුවන් සරණයි. මෙහෙමයි ඉතින් යම් යම් අවබෝධ අපේ පින්වත් මහත්මියට තියෙනවා අර ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට අර අච්චර අහකට යන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥානේ පහළ වෙන්නේ චක්කු විඥානේ පහළ වෙන්නේ පෙර කළා වූ කර්මයක් නිසා ඒකේ ප්‍රත්‍යක් නිසා නේද ඒකට තමයි මේ කර්මුණේ ඒ ගොඩාක් දුර ගිහිලා මේ කතා කරන කතා කිරීලා ඇවිල්ලා පෙර මේ චක්කු විඥාණය ඉස්සල්ලා කරපු කර්මයක විපාකයක් හෝ වේවා නොවේවා කියන ඒක අදාළ කරගන්නේ මෙතනදී කරන්නේ දැන් මේ මේ ආරම්මණයේ තිබෙන්නා වූ ගුණය අනිත් හිතකට පහළ වීම සඳහා ක්‍රියාත්මක වෙන උපකාර ශක්තිය කතා කිරීම පමණයි අර ඈතට ඈතට යනවා කියලා කියන්නේ මේකෙන් අර අපි බණ අහලා තියෙනවානේ. ඔය ඕකයි ඔක වෙන්නේ. දැන් බණ අහලා තියෙන නිසා, බණ පොතපත කියවලා තියෙන නිසා අපි අහනවා අපි අපි අහලා තියෙනවානේ මේ දැන් මේ හිතින් යම්කිසි දෙයක් දැක්කන් පස්සේ ඒකේ හිත ඇතුළට අරගෙන ඒ පිළිබඳ ඊට පස්සේ කතා කරගෙන කතා කරගෙන ඊට පස්සේ හිතාගෙන හිතාගෙන ගිහිල්ලා නැවත අපි ඇතුළත ලෝකයක් හදාගන්නවායි කියලා ඒව ඇවිල්ලා අර විතර්ක කරලා හිත අවශ්‍ය ගන්න ප්‍රපංච ධර්ම සම්බන්ධයෙන් යන එකනේ. ඒ අඳුව අපි අහලා තියෙනවා. ඒක නිසා මේ අහපු කෑලි මේ හැරියට හිමීට ගොඩ වෙනවා. එච්චර දුර යන්නේ එච්චර දුර යන්නේ චක්කු විඥානයයි චක්කු විඥානයක් තියෙනවා නම් චක්කු විඥානයේ තිබෙන්නේ චෛතසික ධර්ම 7යි. ඒ තමයි ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7. ඊළඟට චක්කු විඥානය. ඒ චක්කු විඥානය චෛතසික ධර්ම 7යි පහළ සඳහා ඒක පෙර කර්මයෙන් හෝ වේවා කර්මයෙන් හෝ වේවා වෙන හේතුවකින් හෝ ඒ කතා කිසිම දෙයක් අපි සම්බන්ධ කරගන්නේ නැතුව මේ චක්කු විඥාණයට ඉදිරිපත් උනේ අපි හිතමු ජරා ගොඩක් කියලා. ඒ ජරා ගොඩේ තිබෙනවා ඒ චක්කු විඥාණය පහළ කිරීමට පුළුවන් යම්කිසි ගති ස්වභාවයක්. ඒ පිළිබඳව නැවත නැවත පාරදිගේ ගිහිල්ලා ඒ පිළිබඳව හිතවන්න පුළුවන්, සිත් හදන්න පුළුවන්, චෛතසික ධර්ම හදන්න පුළුවන් ගති විශේෂයක්. අරමුණු වීම විශේෂයක්. ඒකේ තියෙනවා. ආන්න ඒ ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ අපි එතන නවතින්න ඕනේ. දිගට ගිය ගමන් තියෙනවා. මනසේ ඇඳගත් මනෝමය ධර්මය ඊට පස්සේ ආරම්මණය කියලා හිතේ තියාගෙන අරමුණු හිතේ තියාගෙන අරමුණු කරන ආරම්මන ගතිය ඒවත් තියෙනවා. ඒක නිසා අමු අරමුණ ඇතුළට ගත් අරමුණ ධර්ම ආරම්මණය ඔවගේ විවිධත්වයකුත් තියෙනවා. හැබැයි මෙතන කතා කරන්නේ ඒ හැම අරමුණක් අරමුණකම ඒ විලාවට අරමුණු වීම වශයෙන් තිබෙන ප්‍රත්‍ය ගුණය ගැන කතා කිරීම විතරයි. අච්චර දුර යන්නේ. එහෙම වුණොත් එහෙම පටලැවෙනවා. තේරුවන් සරණයි. බොහොම පිං තේරුවන් සරණයි සම්මාංශ. දැයි එහෙනම් මම හිතනවා අද <clears throat> අපිට සාකච්ඡාව නිමා කරන කාලයයි තියෙනවා ස්වාමීන් වහන්සේගේ වේලාව සලකලා එහෙනම් ස්වාමීන් වහන්සේ අනේක අප්‍රමාණ වාරයක් මේ විදිහේ ඉතාමත්ම ගැඹුරු දහම් කරුණු අපිට මේ ආකාරයෙන් සරලව පැහැදිලි කර ගැන ආරම්භන ප්‍රත්‍ය ගැනයි අපි අද ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගත්තේ ස්වාමීන් වහන්සේ එහෙමනම් අපිට මේ අවස්ථාව හැමදාම ලබා දෙන දවස් මහත්මයාටත් මේ අනුමೋದනාවක් කරමින් මේ ධර්මකාශනීපෙන් පසු නිසා විශේෂයෙන් අපි අද සාකච්ඡාවන් හඳුනා ගන්න ඔබ වහන්සේට අනන්ත ප්‍රමාණ පින් මේ අපි මේකෙන් නිබදවාගත් සියලු කුසල ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේ නිරෝග නිරෝගී ජීවන උදා වේවා මාර්ග ඵල මන් ලැබේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට යොමු වෙනවා නයි හැම දිනාටම තෙරුවන් සරණයි සැප වේවා. ඉතින් අපේ පින්වත් ජයන්ත මහත්මයා එක්කාසු වෙලා අපේ මේ ධර්ම මණ්ඩලයේ ඉන්නේ සියලු දෙනාම පින්වතුන් එක්කාසු කරගෙන මේ අත්වසීම ගාම්භීරයි. I will tell them. මේ සමහර තැන්වලදී ගොඩාක් කියන්න තිබුණත් මම මේ ඇදලා ගන්න නැත්තේ ටික ටික ටික ටික මේක මේ මේ හිතරට දාන්න ඕන නිසායි. නැත්තම් එකපාරටම එකකින් ඉවරයි. මේ ඒක හේතුවක් තියෙනවා මිනිස්සුන්ට අපි මේ පොඩි ළමයින්ට කෑම කවනකොට අම්මගේ අත ලොකුයි ඉතින් ලොකු අතකින් හොඳට හොඳට අනලා අනලා අනලා අනලා බත් ගුලියක් අරගෙන මේ පොඩි දරුවෙක්ගේ කටේ තිබ්බයින් පස්සේ අම්මා කොච්චර ලොකු ගුලි හැදුවත් පොඩි එකා කන්නේ එයාගේ කටට ගන්න පුළුවන් ටික විතරයි. ඒක නිසා ලොකු ගුලි හැදුවොත් මම මටත් වෙන්නේ ඔය අම්මට වෙච්ච දෙයයි. ඒක නිසා මේ පින්වුතුන්ගේ හිතේ ග්‍රහණයට තරං වන්නා වූ කොටසක් විතරයි මම කාණ්ඩ කරන්නේ ඊට පස්සේ ටිකක් ඉස්සරහට යනකොට කීප ගමනක්ම මේ පින්වතුන්ට අහන්න ලැබෙනකොට අර කියාගන්න තියෙන ටික ඔක්කොම කාණ්ඩ කාණ්ඩ කරලා කියනකොට ඒක වැටහිවි. ඒක නිසා මම ටිකක් අරගන්නේ ඔය හේතුව නිසා. පාඩමක් හැටියට ගත්තොත් තේරේවා හෝ වේවා නොතේරේවා එහෙමනම් එක දවසෙන් ඕක ටොපික් එක ඉවරයි. ඉතින් අද මේ ජයන්ත මහත්මයා එකතු වෙලා ඒ වගේ බොහොම ගැඹීර ධර්ම කොටසක් තමයි මේ කතා කරේ. හරිම සියුම් ආරම්මන ප්‍රත්‍ය කියන එක හරිම සූක්ෂමයි. හරිම සූක්ෂමයි වචනේ නෙවෙයි. ඒකෙන් කියවෙන ධර්මයට යන්න ඕන වෙන්නේ. මේ වගේ මේ සාකච්ඡා කරන්නට ධර්ම මණ්ඩපයකට පින්වතුන් එක්කාසු කරගෙන මේ වැඩසටහන පවත්වාගෙන යන සත්පුරුෂ මහත්මයා තමයි අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා. එතුමා මේ දවස්වල ධර්ම කසනීපින් ඉන්නේ. ඉතින් මේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් අපි ධර්ම සන්තෝෂයක් ලබනවා. ඒ වගේම හිත මෙහෙवला ධර්ම කරුණු හොයනවා ඒ වගේම ධර්ම විචේ සම්බුද්ධංගය හදාගන්නවා ඒ වගේම නිවනේ තිබෙන්නා වූ ස්වභාවයත් ඔය එහෙන් මෙන් අපි සුතමේ ඥානය වශයෙන් ගන්නවා. ඉතින් මේ තුලින් උපදවා ගන්න කුසල ශක්තිය හරිම ගැඹීරයි මහා බලවත්. ඒ බලවත් ගැඹීර වූ ධර්මයේ දේශනා කරට වදාළ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලයෙන් ධර්ම රත්නයේ දහම් ගුණ බලයෙන් සංඝ රත්නයේ සංඝ ගුණ බලයෙන් අපි මේ ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් උපදවාගත්ත කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් පින්වත් ලලිත් දළුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා එතුමාගේ අතීත අකුසල කර්ම බලවේගයටපත් වේවා කුසල කර්ම බලවේග ශක්තිය මතු වේවා අපලුපද්‍රව හිංසා පීඩා සියල්ලක්ම දුරු වේවා ඒ වාගේම ග්‍රහපල සියල්ල දුරු වේවා එතුමාට නිරෝගී භාවය ඉතා ඉක්මනින් සැලසේවා ඒ වගේම බෙහෙත් හේත් ඖෂධ ප්‍රතිකාර, එදිහෙදියන්ගේ උපකාර, වෛද්‍යවරුන්ගේ උදව් උපකාර සියල්ලක්ම කල්ට වේලාවට නෝඩුව සැලසීලා නෝඩුව ලැබිලා එතුමාට නිරෝගී භාවය ලබා ගන්නට හැකි වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු පින් දීලා. ඒ වගේම පවුලේ සෑම දෙනාටමත් පින්වත් ජයන්ත මහත්මයා ඇතුළු මේ ප්‍රශ්න ඇසු ඒ පින්වත් මහත් මහත්මයන් සෑම දෙනාටමත් මේ උතුම් ධර්මය නිවන් පිණිස හේතු වේවා ධර්ම සැනසෙල මතු කරගෙන ධර්මයේ මෙනෙහි කොටගෙන පාරමී පුරාගෙන ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බෝධ්‍යාංග ධර්ම වඩාගෙන හැම දිනාටම නිවනින් සැනසෙන්න ලැබේවා මේ පින මේ කුසලයේ නිවන් පිණිස හේතු වාසනා වේවා ක්‍රමෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු